ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ මේක අපේ 12 වෙනි ධර්ම දේශනාවේ දේශනා මාලාවේ ඒ සඳහා සීලම් දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉති කෝ ආනන්ද නාම රූපච්ඡා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූපච්ඡා පස්සෝ පස්සපච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චා උපාදානං උපාදාන පත්‍යා භවෝ භවපයාත භවපත්‍යා ජාති ජාතිපත්‍යා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛඛන්දස්ස සමුදයෝ හෝති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සම්පින්දනයේ කලේ ගුණ කලේ සර්වචනාංශයේ විසින් දේශනා කරන ද පාඩයක් අනුව මේ මහානිදාන සූත්‍රය සඳහන් පුරුක් ටිකයි. ඒකෙදී නාම රූප නිසා විඥානය හට ගන්න බවත් නැමතත් ඒ විඥානය නිසාම නාම රූප හට ගන්න බවත් මේ දෙක ඉතාම ශීඝ්‍රයෙන් වටවලල්ලේ යමක් සිදු වෙනවා. ඒක පිළිබඳව මන අවබෝධයක් නැති වුනොත් ඒ වටවලල්ලේ යන පළුවක් වෙන නාම රූප නිසාම සමහරට ස්පර්ශයන් පහළ වෙන්න ඉඩ තියෙනවා. යම් ආකාරයකට ඒක ඒ විදිහට පූර්ණ සමාජිකත්වය ලැබුවොත් ස්පර්ශය අංග සම්පූර්ණ වුණොත් ඒ අනුව වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති වශයෙන් එහෙම නැත්නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපාසා පායාස වශයෙන් අර ස්පර්ශය දිවීමට ඇතිවීමෙන් ලැබෙන ආධිනවයක් වශයෙන් සියලු දුක් කඳෙහි හටගන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මේ දුක් කඳේ පටන් අරගෙන පසුගිය දවස් ටිකේම ක්‍රමයෙන් ඒ විඥානපච්චා නාම රූපං නාම රූපච්චා විඥානං කියන ඒ දියසුලියට ඒ වටවලල්ල යාමට සංසාර වටේට ප්‍රවිෂ්ඨ වුණා. ඒ ප්‍රවිෂ්ඨ වෙනකොට අපිට මතුවෙන ප්‍රධාන ප්‍රශ්නයක් අපි දන්න මේ නාම කියන වචනයත් රූප කියන වචනයත් විඥාන කියන වචනයත් මේ කියන සමීකරණයට දාන්න බෑ. ඒ මොකද මේ අපි දන්නේ නාමවල විඥානයේ තියෙනවා. එhmenan ඒ නාම රූප සහිත විඥාන සහිත නාම රූප වලින් නැත්නම් විඥානයක් පත්‍ය කරන්නේ කොහොමද නැත්නම් විඥාණයට පසුබිම සකස් කරන්නේ කොහොමද? එතකොට මේ විඥානයේ විසින් නාම රූප ප්‍රසූත කරනකොට විඥානයේ විසින් තවත් විඥානයක් ප්‍රසූත කරනවා. එහෙම නැත්නම් විඥාන පත්‍ය නාම රූපං වෙන්නේ කොහොමද? ආන්න ඔය ප්‍රශ්නේ අර සම්ප්‍රදානුකූලව ඒකී ක්‍රමයට තර්කානුකූලව එහෙම නැත්නම් ආවි පස්සනාවට හිතාන යනකොට අනිවාර්යයෙන්ම ඇතිවෙන ප්‍රශ්නයක් ආපු නැති එක තමයි ආවේ නැත්නම් තමයි පුදුම වෙන්න ඕනේ ඒක. මේ සාමාන්‍ය විශේෂ දැනුම තියෙන ඕනම කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක්. ඉතින් නමුත් අපි මහනිදාන සූත්‍රයෙන් ගත්ත මේ ගැම්මෙන් අපි ඩිංගිත්තක් පරණ පුරුදු ද්වාදසාකාර පටිච්චසමුප්පාදයට ගියොත් මේ විඥාණයට ඉසాపති තියෙන්නේ සංස්කාර. එතකොට සංකාරපච්චය විඥාන විඥානපච්චය නාම රූපං කියන එක අපේ කටපාඩම් කරලා උහුරු දෙේ. එතකොටත් සංඛාරපච්චා විඥානං කියනකොට සංස්කාරය කියලා කියන්නේ විඥානයාගේම දරුවෙක්. විඥානය කියලා කියන්නේ හිත නම් සංස්කාර කියලා කියන්නේ වේදනා සංඥා චෛසික දෙක ඇර ඊතුරු චෛසික පොදියට. එතකොට ඒ චෛසික පොදියකට විඥානය ප්‍රසූත කරන්න පුළුවන්. එතකොට ඒ විඥාණයට නැවත නාම රූප මාර්ගයෙන් නැත්නම් විඥානය ප්‍රසූත කරන මේ ප්‍රත්‍ය කරගෙන පහළ වෙන නාම රූපවල නැවත විඥානයක් තියෙනවා විඥානය යමි බවාගේ කැඩි කැඩි යන්න පුළුවන් එකක්. ඉතින් ඒ නිසා මෙතනදී පේනවා අපි දන්න සුපුරුදු ඒ රේඛීය සමීකරණ දිගේ ගියොත් අපි භාෂා ව්‍යාකරණයට අහු වෙනවා. නිරුත්ති පද වලට අහු වෙලා අපිට අපේ ප්‍රත්‍යක්ෂය මේ චින්තාමය ඥානත් එක්ක එහෙම නැත්නම් සුත්‍රමය ඥානත් එක්ක ගලපන්න බෑ. ඉතින් මේක මෙතනදී බොහොම ප්‍රශ්න කර ස්වරූපයෙන් ප්‍රසිද්ධ මත උනාට මේ මේ දේශනාවේ ඕනම තරම් ගත්තොත් ඒ වගේ පුදුමාකාර පරස්පර විරෝධී ගතියක් තියෙනවා අයුනසි මනස්කාරයෙන් බැලුවොත්. ඒ නිසා අත්තානමය පටම පටිච්චග්ගය නිවාරය කියලා සරුවචනයේ සමහර වෙලාවට ආත්මය ගැන වග බලා ගනින් අනුන් ගැන පස්සේ වග බලා ගනින් කියනවා. ඊට පස්සේ කියනවා ආත්මයක් නැහැ කියලා. ඒක පැත්තේ කියනවා ඔබ ඉස්ලාම් ඔබ වැඩක් බලා ගනින් කියනකොට ආත්මය කියන වචනේ පාවිච්චි කරනවා. අත්ථානමය පටම පටිජගේ නිවාරේ. ඒක පරිසම් කරගන්න අත්දත්තම් පරත්තේන බහුනාපින හාපේ අනුන්ගේ වැඩ ගැන අනවශ්‍ය විදියට ව්‍යවෘත වීමෙන් ස්වార్థය හානි කරගන්න එපා අර්ථ අත දත්තම් කියලා එතනත් ආත්මය පාවිච්චි කරනවා. අනිත් පැත්තෙන් කියනවා ආත්මයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ වගේ තැන් වලට ගියාම ඔය සමාජලාවට බුද්ධ ධර්මයට විරුද්ධව නැත්නම් ඒක අඩුපාඩු හොයන කට්ටියට පුදුමාකාර මේ පහර දීම සඳහා කරුණු දිනනවා. ඒකෙන් පේන්න තියෙන්නේ මේගොල්ලෝ පොතේ ගුරාලයි කියලා. මේගොල්ලෝ තමයි වතුරට බැහැලා පීනන්න පටන් ගත්ත කට්ටිය නෙවෙයි. වතුරට බහැලා පීනනකොට නිවන වචනේ නිර්වචනය කරන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂය අත්‍යවශ්‍යයි. ඒ නිසා මානිදාන සූත්‍රයේ වෙනමම පුරුකක් පරිවැක් විදිහට සඳහන් නොවුනට විඥාණයට යෙදෙන සංස්කාර ගැන කතා කරනකොට ওই නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියන එකේ තියෙන ප්‍රශ්නෙම සංකාරපච්ඡ විඥානං කියනකොට ඇති වෙනවා. ඉතින් ඒක විග්‍රහ කිරීම සඳහා ඔය විසුද්ධි මාර්ග ආධික්‍රම පොත්වල සම්ප්‍රදාන කූලව පෙන්ලා දෙනවා. මෙතන විඥාණය සංස්කාර වශයෙන් ගණන් ගන්නයේ චෛසික පොදියේ ගොනුවේ සමූහයේ කලාපයේ ප්‍රධානම චෛසිකය තමයි චේතනාව. ඒ චේතනා චෛසිකය විඥානයේ පහළ වීමට පාවඩ එල්ල දෙනවා. වෙන විදිහකට කියනවා නම් අපේ ජීවිතයේ නැත්නම් භාවනාවේදී එදිනදා කටයුත්තකදී හෝ අපිට විකල්ප රාශියක් ඉදිරිපත් වෙනකොට ඇඟටම නොදැනි චේතනාව ඉස්සරහට ගිහිල්ලා එයාට වැඩියෙන්ම ඕජාව සපේන එයාට වැඩියෙන්ම කෙලෙස් උපදවා ගන්න පුළුවන් නැත්නම් මේ විඤ්ඤා මේ සංස්කාර කලපුරුද්දට දකපුරුද්දට අහපුරුද්දට වහාම ඒ තමන් කැමති මේකයි විඥානය ගැට ගන්නවා. ගැට ගහපු ගමන් විඥානය ඒකේ කොච්චර ඇලි බැඳී ගන්නවද කියනවනම් ඒ නිසා කොච්චරක් විකල්ප අතහැරෙනවද කියලා කියන එකත් ඒ වගේම කොච්චර වේගෙන් මේ අල්ලගත්ත එක අල්ල බදා ගන්නවද කියන එකවත් දැනගන්න බැරි තරම් ඉක්මනට අරකට වහ වැටුණාන් පස්සේ මේ සංස්කාර වල ක්‍රියාවලිය නැත්නම් සංස්කාර මේ විඥානයක විදිහට කියන නොමකට යොමු වීම වැරද්දක් විදිහට පේන්නේ නැහැ. අපිට පේන්නේ විඥානය ඒ වෙලාවේ පෙරක දෝරුකමක් කරා මැදිහත් වීමක් කපකමක් කරා වැඩියෙන්ම තණ්හා උපදින වැඩියෙන්ම මාන උපදින වැඩියෙන්ම ditthිය උපදින විකල්පය තෝරලා ඒකට විඥානය යොමු කරනවා ඒ නිසා ඒ විඥානය සංස්කාර විසින් මෙහෙවන ලදුව පහළ වුණාන විඥානයක් ඒක ඒකාන්තයෙන්ම සියල්ල අවබෝධය දෙන්නේ නෑ. සියල්ල අවබෝධය වෙනුවට වැඩියම තණ්හා, වැඩියම මානෙ, වැඩියම ditthිය ඇති කරන දෙයට විඥානය සම්බන්ධ කරන්නේ. ඒක නිසා අපිට ආත්පසින් එළඹිලා තියෙන සියලුම විකල්පයන් දැක දැන ගැනීමට විඥාන තියෙන අවස්ථාව සංස්කාර විසින් පැහැරගෙන වඩාම කෙලෙස් උපදවන දේට යොමු කරන ගතිය නිසා ਸਰවඥාන්සේ සබ්බේ සංඛාරා දුක්ඛ කියන නම පාවිච්චි කරලා තියෙනවා. නමුත් අපිට පේන්නේ ඒ විදිහට අපිට මනාපාකාරයට කෙලස් ගොඩක් බෙදා ගැනීමට පුළුවන් හැකියාව සංස්කාර මානවයිති වාසිකමක් වගේ. ඉතින් අපි මැරණකන් දඟලනවා මේ සංස්කාර වල අයිතින් තහවුරු කරලා දෙන්න. සංස්කාර වල සමාජිකත්වය ස්ථිර කරලා දෙන්න. නමුත් සංස්කාර කරන්නේ මොකද්ද? ඍෂිසේ, නිසිසේ, තණ්හාමාන දිට්ටි වැඩියම ඕජාව ගලන, වැඩියම කෙලස් උපදවන දෙයට කපුකම කරලා දෙනවා විඥානයත් එක්ක. මේ නිසා කිසිම කෙනෙකුට සදාචාරගත වෙන්න බෑ. සදාචාර භාවයේ කිසිම ඉඩක් නැහැ සංස්කාර තියෙන තාක්කල්. වෙන විදිහකට කියනවනම් අර භෞතික ලෝකේ සමාජික ආගයන් ආඩම්බරයන් තියෙන ලෝකේ අපි සදාචාර වුණාට හීන ලෝකෙදී අපි සදාචාර නැහැ. හීන ලෝකෙදී සංස්කාර මනා විදියට කටයුතු කරනවා කිසි දෙයකට වග වෙන්නේ නොසන්ඩාලකම් නොපනත්කම් තරන්න වෙන දේවල් අනන්තව සිද්ධ වෙනවා. මේ සංස්කාර පෝෂණ ලබන්නේ විද්‍යාවයි. අවිද්‍යාවෙන් ලබන පෝෂණය අනුවයි සංස්කාර විඥානය මෙහෙවන්නේ. එතකොට සංස්කාර ස්කන්ධය විඥානේ නැද්ද? එතකොට සංස්කාර ස්කන්ධය සංස්කාර කියලා කියන්නේ චෛතසික නම් විඥානයේ කලින් තියෙන සංස්කාර ඒ චෛතසිකයක්. විඥානපත්‍ය ඇතික නාම රූපවල තියෙන නාමස්කන්ධයේ ඒ චෛතසික ටිකක් තියෙන්නේ මේක හරියට තේරුම් ගන්න නම් එතකොට ඒ දෙකේදීම විඥාණයෙන් තොරව ඒ චෛතසික වල පැවැත්මක් එහෙම නැත්නම් ස්වාධීනව ගත කිරීමක් ගැන ලේස මාත්‍රයක් ඉතුරු වෙනවා. හොයා ගන්න වෙනවා. ඉතින් ඒක ගැන සාකච්ඡා කරලා බැලුවොත් ඒ ඇබ්බැහි පුරුදු අනුව අපි සමහර විටක දේවල් කරනවා හිත දන්නේ නැහැ ස්නායු විද්‍යාවනෝ කිව්වොත් මොලේටම යන්නේ අතරමඟ තියෙන ගැන්ග්ලියම් හරහා යම් යම් ප්‍රතික්‍රියාවල් සිද්ධ වෙනවා ඒව මොලේටම වාර්තා වෙන්නේ නැහැ ඒව විමධ්‍යගත කරපු පාලන තන්ත්‍රවලදී ඒ නිකම් ප්‍රාදේශීය සභාවල් වල වගේ ගන්න තීන්දුව ඒක මොලේට වාර්තා වෙන්නේ ඒ නිසා මනසේ පූර්ණ සහභාගීත්වයක් නැතුව අතන අතන මෙතන මෙතන ඒ ගැන්ග්ලියම් හරහා පුංචි පුංචි චක්‍ර කරකවෙනවා. ඒව ගොඩාක් වෙලාවට සිද්ධ වෙන්නේ ওই විදිහට ඇබ්බැහියට ගියාට පස්සේ ඒ නිසා සරුවචනාංශේ පාවිච්චි කරනවා අසම්පජාන මනෝ සංස්කාර කියලා જાතියක් තියෙනවා කිය. මනස නොදන්න මනස කරන වැඩ වගේක් තියෙනවා. අපි නිකන් එනකොට හිතෙනවා. ඒ හිතන දේවල් කිසිසේත්ම සැලසුම් කරලා වාඩි වෙච්ච දේවල් නෙවෙයි. ඒක අසම්පජාඤ්ඤව සිද්ධ වෙනවා ඇබ්බැහිය හරහා. ඒ වගේම කතා කරන්න ගියාම <clears throat> යම් යම් වචන පනිනවා අසම්පජඤ්‍යව වචී සංස්කාර ආහාර අඩු ගන්න එක. එහෙම නැත්නම් වෙන මේක කිව්වනම් හොඳයි කියලා විතක්ක ਵਿਚාර මට්ටමට පැනනගෙනවා. ඒ වගේම අසම්පජඤ්‍යව කාය සංස්කාර ඇති වෙනවා. අපිට හිතා ගන්න බෑ එක එක වෙලාවල් වලට අතපය වැඩ කරන්න පටන් අර ගන්නවා. අපි දන්නේම නැතුව නිකන් හීනෙන් නිින්දෙදී අතපය වැඩ කරනවා වගේ. ඉතින් ඒ නිසා මේ සංස්කාරවල පෙනිලා විඥානයේ පූර්ණ අනුමැතිය ඇතිව අසන සහිතව කරන වැඩ වගේකුත් යනවා. හැබැයි විඥාණයට නොකිය විඥාණයට හොරෙන් පුරුද්දට කරන වැඩ වගේකුත් යනවා. ඉතින් අන්න ඒ වැඩවල ගැන කතා කරනකොට බටහිර මානසික විද්‍යාව තාම වනුගාන යුගයකටවත් ඇවිල්ලා නැහැ. හිත කියන එක මොකද්ද කියලා දැනගන්න ධනගාන වනුගාන යුගයකටවත් ඇවිල්ලා නැහැ. මොකද ඒගොල්ලෝ දන්නේ අර තර්කානුකූලව කල්පනා කරලා මේ හිතලා කරන දේවල්. නමුත් සියලු මානසික රෝගීන්ට හේතුව බලනකොට භීතිකාවක් එහෙම නැත්නම් ද්වේෂයක් වැඩ කරන්නේ. ඒ හැම ද්වේෂයක්ම වංචනික වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මේ මානසික විද්‍යාවේ පියාවසෙන් හිටපු ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එයා කිව්වා මේ ලොකුනාට පස්සේ අසහනයටපත් වෙන තරුණ තරුණියන්ට ඒ අසහනයට හේතුව ඒ ජීවිත යුගයේදීම වෙච්චව නෙමෙයි ළමා කාලේ වෙන මේ මානසික පීඩාවල් නිසායි කියලා. ඊට පස්සේ එයා හොයාගත්ත ඒ මෝහන නිද්‍රාවෙන් මුලට ගෙනියලා ඒ මේ වැඩි වියටපත් වුණාට පස්සේ මැදි වියටපත් වුණාට පස්සේ ඇති වෙන මේ විකෘති වලට හේතුව මැදි වියේදී වැඩි වියේදී නෙවෙයි ඇති වෙලා තියෙන්නේ මුලදී කියලා. ඒකට ගිහිල්ලා ඒක පැටලුම් ඇරියට පස්සේ ලෙඩ සනීපෙනවා කියලා. ඊට පස්සේ බෞද්ධ අපේ කට්ටිය මේ මොහොන නිද්‍රාව දාලා ගිය ආත්මෙට ගියා. ආ ඊට පස්සේ වෙනමම කතාවක් එතකොට පුනරුත්පත්තියත් අහු වෙන්න පටන් ගත්තා. ඒකට බටහිර ලෝකේ කිව්වා ඒව නිකන් গুপ্ত විද්‍යාවල් ඕව ගණන් ගන්න බෑ. ඒව නිකන් මේ මිනිස්සුෝ මේ මනෝ විකාරයට පත්ලා කරන දේවල් කියලා. කෙසේ නමුත් තේරෙන්න පටන් ගත්තා මේ දැනට අපි මේ කරන කායික වාචසික මානසික ක්‍රියා සියල්ලම විඥාණයෙන් අනුමත වෙච්ච නෙමෙයි. මොනවදෝ වගේක් යනවා. ඉතින් එතකොට සදාචාරය කියන વિષය ගැන කතා කරනකොට සදාචාරයේට කවදාකවත් පුරුද්දට ඇති වෙන දේවල් හික්මවන්න බෑ. සදාචාරයට පුළුවන් වෙන්නේ විඥානය හරහා කෙරෙන කායික මානසික චෛසික ක්‍රියා විතරයි. අනිත්‍යව සිද්ධ වෙන්නේ ප්‍රාදේශීය සභාවල් වල. ඉතින් මන්තිම රජයට බෑයිව පාලනය කරගන්න. ඉතින් ඒ නිසා සරුවච්චන් වහන්සේගේ තියෙන මේ විශිෂ්ටත්වය තමයි සරුවච්චන් වහන්සේ ඒ භාවනා කරන්නට අපි කියමු යෝගාවචරයට කියලා. යෝගාවචරයට දෙන වගකීම තමයි සම්පජඤ්ඤව සිදුවෙන කායික ක්‍රියා සම්පජඤ්ඤව සිදුවෙන වාචසික ක්‍රියා සීලයට ලක් කරන්නයි කියලා. සීලෙන් හික්මවන්නේ කියලා. ඔබ දැන දැන දක දක කරන දේවල් තමයි සීලෙන් හික්මන්න පුළුවන්. ඒ නිසා සතුන් මැරීම ගත්තොත් සතෙක් බව දැනීම මරණ අකුසලය එහෙම නැත්නම් කර්මපතයක් වීමේ පහෙන් එකක්. ඒ සතෙක් බව දන්නේ නැත්නම් ඒකට මේ සක්‍රීය ප්‍රයත්නයක් යොදේ නැත්නම් අකුසල කර්මයේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. හොරකමක් කරනකොට ඒ සඳහා චේතනාව ඒ කියන්නේ සචේතනිකව ඒ වැඩේ කෙරුවේ නැත්නම් ඒක හොරකමක් වෙන්නේ නැහැ. කාමීත්‍යාචාරයේ බොරු මත්පැන් බීම ආදී හැම දෙයකම සර්වඥාන්සේ මේ විඥානය යොදවලා තියෙනවා. හිතම හිතාමතා කරන ගතිය. ඒකට අපි යෝගාවචර වශයෙන් තේරුම් ගන්න ඕනේ අපේ සීලයට සදාචාරයට ලක් වෙන්නේ සම්පජානව සිටින කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර පමණයි. නමුත් ඒ දේවල් වලට ගොඩක් වැඩියෙන් තමයි මේ සම්පජඤ්ඤව සිදුවෙන දන දන දක දක සිදුවෙනට වඩා ගොඩාක් යට දෙනවා අසම්පජඤ්ඤෝ සිටින දේවල් ඒක පෙන්නාන්නේ අයිස් කැල්ලක් වතුරට දාපුවාම මතු වෙන කොටස 10න් 1යි යට යන කොටස 10න් 9යි. මතු වෙන කොටස තමයි සම්පජඤ්ඤව සිදු කරන කායික වාචික මානසික ක්‍රියා. ඒක කෙනෙකුට පේනවා. ඉතින් උඹ මේ වැඩේ කරයි කියලා. නමුත් ඒ වැඩේ කරන මිනිහා භාවනා යෝගියෙක් නම් තමන් කරන දේට වග වෙනවා නම් එයාට පේනවා මට කන්ට්‍රෝල් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්, විනයනය කරන්න පුළුවන්, හික්මීම කරන්න පුළුවන් වෙන්නේ අර හිතාමතා කරන කායික වාචික මානසික ක්‍රියා පමණයි. නමුත් යටින් යනවා 90ක් අපි දන්නේ නැතුව අපේ தත්ත්වයට ගැලපෙන්නේ සමහර අපිට වැඩි බොහොම උසස් ගුණ ඉතින් අන්තිම පහත් තුච්ච ගුණ වර්ගයක් තියෙනවා මේ ටික සදාචාරයට ලක් කරන්න බෑ ඉතින් ඒක නිසා සරුවච්චන් වහන්සේ ඒ ආනාපාන සති සූත්‍රය වගේ ගන්නකොට ඉස්සල්ලාම කියනවා ආස්වාස ප්‍රස්වාසය හිතාමතා ගන්න එක කරන්න එපා. ඒක හික්මවපන්. ඒක ඔබ හික්මීමේ කොටසක් ආස්වාස ප්‍රස්වාසයේ ආයාසයෙන් හුස්ම ගන්න එපා. ආයාසයෙන් හුස්ම ගත්තොත් ඒක මේ සංස්කාර වල ලොකු කැළඹිල්ලක් වෙනවා. ඉබේ වෙන හුස්ම ඇවිල්ලා නතර කරපන් කියන. ඉබේන හුස්ම නතර කරාට පස්සේ පස්සම්බයං කාය සංකාරං කියලා කාය සංස්කාරවල දැක දැන ගන්න පුළුවන් වෙනකොට ඉකී ඇඟ නටන්න පටන් ගන්නවා. ඔළුව නලිනවා, ගැස් වෙනවා, රත් වෙනවා, යහට දඟලනවා, මෙහාට දඟලනවා. දැන් යෝගාවචරයට ප්‍රශ්නයක් මතුවෙනවා මේක මගේ තීලය කැඩිලාද? සතිය කැඩිලාද? මේ මොන මගුලක්ද? දැන් මේ ඕල්මන් වෙන්න පටන් ගන්නවා. ඔන්න තීරණ පටන් අර ගන්නවා සම්පජඤ්ඤව වැඩ වගේක් යනවා. ඔය වැඩ ටික කොයි වෙලාවෙත් තියෙනවා. අර සම්පජඤ්ඤව කරන කටයුතු වල සින ඕලාරිකකම නිසා, ඝන බහලකම නිසා මේ නැලවිල්ල පේන්නේ. ආ නීතිරි අයින් කරවගම යටින් පේන්න පටන් ගන්නවා බබා නිකන් නෑ බබා දඟලනවා. නියාගත්ත බබෙක් වගේ මේක තිබ්බට තියෙන්නේ ඉතින් මේක පුරුත්ජඥය මම කියාගෙන මගේ කියාගෙන මේකට කනගාටු වෙනවා මම නැත කරන්නේ කොහොමද කියලා අහනවා අයියෝ මට කවදාවත් බහනා කරන්න බැරි වෙයි කියලා පශ්චාත්තාප වෙනවා පුදුජානන්සේ කියනවා මේ අනුන්ගේ දරුවන්ට උපැන්න සාතික ලියන්න එපා මේක උඹ නෙවෙයි මේක උඹේ නෙවෙයි මේක උඹේ ආත්මේ නෙවෙයික නෑ කියපන් කියලා කොච්චර කිව්වත් යෝගාචරෝ ඉතින් එහෙම නෑ කියලා බුදුන් මගේ හතනේ දඟලුවේ ඉතින් මගේ එනම් සීල කැඩලාද එන්ද මට මේ සමාධිය කැඩලාද මට සතිය කැඩලාද ඇයි එහෙම වෙන්නේ කියලා ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ සම්පජඤ්ඤව සිදු වෙන ක්‍රියා ප්‍රයෝගයෙන් දකදන දන දන සියුම් කරාට පස්සේ මේ සිදු වෙන දේවල් සයන් කතන්ද පරං කතන්ද සයන්පතං සයන් කතං පරං කතං කියන දෙකමද නැත්නම් අදිච්ච සමුප්පන්නද කියලා ඇහුවොත් ඒක මා විශ්ින් කරන ලද්දද කිව්වොත් දක්ෂ යෝගාවචරය කියන පැහැදිලිවම නැහැ මොකද මගේ චේතනාවක් නැහැ. ඒක ළඟ ඉන්න මිනිහ අතින් ඇද්දද? එහෙමත් කරන වෙලාවල් තියෙනවා යෝගාවචරයෙන්ද කැම කන්න වෙලාව හරි කියලා අතින් අතින් වෙලාවලුත් තියෙනවා. මේක බලනකොට ඒකත් නෙවෙයි. සයංගතම් පරංගතම් දෙකමත් නෙවෙයි. හැබැයි හැමෝටම එක විදියට නලියන්නෙත් නෑ අදිච්ච සමුප්පන්නත් නෑ මොනවදෝ හේතු වගේක් යටින් තියෙනවා. අර සම්පජඤ්ඤව සිදුවෙන ක්‍රියා සම්පජඤ්ඤව වෙනවා කියන ඒ tire අයින් කරාට පස්සේ ඇතුලේ තියෙන සියුම් තිරයක් අසම්පජඤ්ඤ කාය සංස්කාර වගේ. ඉතින් මේක අනිච්ඡං සංකතං පටිච්ච සමුප්පන්නං කය ධම්මං වය ධම්මං කියලා බුදුරජාණන්සේ කියනවා මේක උඹට මොන જાති කරව පාන්නේ කරන්න බෑ. අනිච්ඡං තරුණයාට සිද්ධ වෙනවා බාලයාට සිද්ධ වෙනවා වැඩිමාල්ලට සිද්ධ වෙනවා නාකි වුණාට පස්සේ හිතන්නේ මේ අන්තපාගමාරු කියලා. අතපය වේවුලන්න පටන් ගන්නකොට හිතනවා මේ මේ දුර්වලකම නිසා එනතම් පොඩි දරුවෝ නිින්දදී වෙනකොට කියනවා ගිය ආත්මේ අම්මවිලා කතා කරනවා. සුරංගනාවන් ඇවිල්ලා නාලය නාලයන්කොට බබා hina වෙනවා ඒක. දැන් මේ ගල් ඉලන්දාරින්න වෙනකොට මොකද වෙන්නේ? gediya පිටින් ඉන්න ළමිස්යන්න භාවනා කරනකොට මේ වෙනකොට මොකද වෙන්නේ? සයන්කතං කීයකද? මොකද ඒගොල්ල කැමැතිද ඒක වෙනවද? පරංකතං කීයකද? මේ තනියම Taman ගිට වෙලා භාවනා කරද්දී. සයන්කතං පරංකතං දෙකමත් නැහැ. අදිච්ච සමුප්පන්නයි කියන්න බෑ. හේතුවක් තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සම්පජාන මේ මේ සංස්කාර ගැන කතා කරනකොට දැනගෙන සිදුවෙන සංස්කාර වර්ගයක් තියෙනවා නොදැන වෙන සංස්කාර වර්ගයක් තියෙනවා මේ භාවනා කරනකොට එන උණු වෙන රත් වෙන දඟලන අලියන ගති විඥානීය සාධකේ ලබාගෙනද කරන්නේ එහෙම නැත්නම් විඥාන නැතුව ඇබ්බැහියට ඌරුවට රුචි අරුචියට විඥාන මේ සංස්කාර තනියම උලූසනවාද කියන ප්‍රශ්නේ අපිට නැත්නම් මෙහෙම කියද මේක උනාට පස්සේද දැනගන්නේ වෙන්නේ ඉස්සලා දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා වෙන්නේ ඉස්සලා දැනගන්න පුළුවන් තියෙන ක්‍රමය නම් ඔන්න විඥානයේ අරහ සිද්ධ වෙන්නේ උනාට පස්සේ දැනගත්තා නම් එහෙනම් මේ සංස්කාරය ඉස්සර වෙලා ගියාට පස්සේ විඥානය කියලා මොන කරන තමන්ගේ දරුවෝ වැරද්දක් කරපුවම අම්මා ගිහිල්ලා ඒ දරුවන්ගේ නෑ නෑ මගේ දරුවා එහෙම කරේ නෑ කියලා අර ඒ ඒක ආරසා කරන්න හදනවාගේ විඥානේ පිටිපස්සේ ගිහිල්ලා බංකොලොත් වෙච්ච දෙයට වන්දි කියනවා වගේ වැඩක් මෙතන සිද්ධ වෙන්නේ. මේක දිහා බලනකොට පේනවා බුදුරජාන් වහන්සේ සඳහන් කරන මේ සතුම් මෙරි මොහරකම් කිරීම කාම මිත්‍යාචාරය ආදී කාය දුස්චරිත අනිත්‍යක් දුකක් අනාත්මයක් වෙන දෙනවට වඩා එව්වා ඉක්මවගෙන භාවනාවේ යම්කේ සියුම් තැන ගියාට පස්සේ කයෙන් සිදුවෙන අනිකුත් බොහෝ දේවල් දිහා බලනකොට අර හිතාමතා කරන දේවලට වැඩිය මේවා අනිත්‍යයි. ඔය වෙනස් වෙන තුලයි තමන්ගේ පාන්නේ යටතේ කරන්නම බෑ. ඒක දුක් දෙන සුළුයි මේ ශරීරය තුල මොකාද වැඩ කරන්නේ. මේ කාගේ න්‍යාය පත්‍රයටද මේ දඟලන්නේ. හොයන්න බෑ. ඒක නිසා භාවනා කර කර යන්න යන්න ඒ අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ අනාත්මත්වයේ තේරෙනකොට නොදන්න කෙනා හිතන්නේ මේ දේ උනේ සතිය මදිකම නිසා සමාධිය මදිකම නිසා සීල දෝෂයක් නිසා ඍතුනේ දෝෂයක් නිසා එනතම් මගේ ගුරුවරයාට කමටහන් දීපො නැති නිසායි කියලා අර තේරම තමන්ගේ මල්ලේ දාගන්න මල්ලේ දාගෙන තින්ත වෙනවා මේක තමයි පෘථජන දෙන මූලික අයිතිවාසිකම ආ කියන්නේ නයිරේ ඔක්කොම ඔඩොක්කුවේ දාගෙන එකක් කෑවා මේකක් කෑවා කියලා නටනවා ඉතින් බුදුරජාණන්ස කියන මේක කොටු කරපාන සංස්කාර සකස් හිතාමතා කරන දේවල් සීලේ නාමයෙන් පොඩ නතර කරනවා කරන්න පුළුවන් වට නෙමෙයි අඩු කරපන්. අඩු කරලා කරලා කරලා මේ කයේ තියෙන අන්තිම හොල්මන තමයි ප්‍රාණයාමි. ආස්වාස් ප්‍රසවාස දෙවේ. කය උණුසුම පවත්තන දේ. ඒක දිහා බලාගෙන ඉන්න මම උඹට සහතික වෙන්නම්. කලබල කරන්න නැති විදිහට ඔයත් නතර වෙනවා. දැන් මොකද වෙන්නේ බලපන්. අන්න පටන් අර ගන්නවා. tire යහපැත්තේ සිද්ධ වෙන දේවල් ටික දකින්න. මේ දේවල් දකින්නකොට කී දෙනෙක් එහෙම නැත්නම් අපි ගෝ 100ට කීයක් භවනා අතහැරලා යනවද? 100ට කී දෙනෙක් මෙතන කමඨාන් සුද්ධ කිරීමේ ප්‍රශ්නයක් මතු කරන භවනා පිළිබඳ වැරදි මත ගන්නවද? කොච්චර දියුණු වුණාට පස්සේද කොච්චර භාවනාවෙන් හිත හදාගත්තට පස්සේද කියන්න පුළුවන් වෙන්නේ මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා. ඒක කරන්නත් පුරුදු වෙන්නත් අපි කොච්චර අත්තරදි රාශියක් කරාද යන්නේ. නමුත් ඊට පොඩ්ඩක් එහාට මම ගෙනියන්න කැමති සාකච්ඡාව. දැන් අපි මේ විදිහට කාය සංස්කාරකේ සංසිඳි වුණාට පස්සේ පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අවස්ථා දෙක හම්බ වෙනවා. ඒ අර කාය සංස්කාර සංසිඳ වීමේ අසංස්කාරික සසංකාරික දෙකම සංසිඳ වීමේ ප්‍රයත්නයේ දෙන තෑග්ගක් වශයෙන් ආමෙන් එක තියාගනින් කියලා ප්‍රීතිය ටිකක් හම්බ වෙනවා. සුඛේ ටිකුත් හම්බ වෙනවා. මේ දෙක අල්ලගත්තොත් ඒ යෝගාවචරය අමාරු වැටෙනවා. නමුත් මේ දෙක ඇල්ලුවේ නැත්තම් චිත්ත සංකාර පරිසංවේදී කියලා 아무තු තැනකට යනවා යෝගාවචරය. මේක අටුවාචාරින් වහන්සේ පෙන්නන්නේ චතුත්ථ ධානා සමාධිය නැත්තම් මේ උපේක්ෂාව කියලා. නමුත් සුඛ විපස්සකයටත් මෙතෙන් යන්න පුළුවන්. එතෙන් ගියාට පස්සේ යෝගාචර තියෙනවා තන්නි කර භාවනාවේ තියෙන හිත විතරයි රූප ධර්ම පේන්නේ නැහැ. කය දැනෙන්නෙත් නැහැ. සම්පූර්ණ හිත තැනකට ගියා වගේ පේනවා මනෝබුබ්බංගමයි ධර්මයේ මනෝතෙට්ටයි මනෝමයයි. අන්න එතෙන් ගියාට පස්සේ කවදාකවත් නැති විදිහේ මේ චිත්ත සංස්කාර අමෝතු සංඥාවල් වගේක් එන්න පටන් ගන්නවා. අමෝතු වේදනා වගේක් එන්න පටන් ගන්නවා. මේ දෙකම යෝගාවචරය දකින්නේ මනෝරූප නැත්නම් හිතවිලි එහෙම නැත්නම් සමහරට ගන්ධ රස දැනෙන ඇත්තොත් කලාතුරකින් හම්බ වෙනවා. භාවනා කරන යනකොට ඒ සමහරුන්ට අමනුස්ස ගඳ දැනෙනවා. සමහරට පිච්චමල් සුවඳ දැනෙනවා. নানা ආකාර දේවල් එන්න පටන් ගන්නවා. එව්වත් අසංස්කාරික චිත්ත සංඛාරා ඒ අසංකාරික චිත්ත සංකාරය එන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරය සම්පූර්ණ මෙතෙන්දි මං වරහන් ඇතුලේ කැල්ලක් දානවා නිවන සඳහා නෙවෙයි නම් භාවනා කරන්න ඔය එන හැම එකක්ම අල්ලගෙන සැලසුම් කරනවා මට පෙරවිසු කඳපිලිවෙත පහළ වුණා මට ඉස්තර සංඥා එන්න පටන් ගත්තා ගියාත්ම වේදනා එන්න පටන් ගත්තා රූප පේන්න පටන් ගත්තා කියලා අර තේරම අල්ලනවා එහෙම නැත්නම් මට ඉස්සරහට වෙන්න තියෙන දේවල් කියලා එහෙම නැත්නම් මගේ කිට්ටුවන්ට නෑයට මෙන්න මේ දේ වෙන්න තියනවා කියලා අසවල් තැන තව චුට්ටකින් මේක වෙනවයි කියලා ඔය ටෙලිපැතික් සිස්ටම් එහෙම නැත්නම් ඔය දිබ්බ චක්කු කියා ගන්න දේවල් දිබ්බ දෝත කියා ගන්න දේවල් කෑලි එන්න පටන් ගන්නවා ආපු ගමන් මෙයා හිතනවා දැන් නම් වැඩේ හරි කවදාකවත් අපේ තාත්තට හම්බෙච්ච නැත්තරම් ඕන දැන් ඔක්කොම බාධා ඉවරයි දැන් මට අරයාගේ හිත කියවන්න පුළුවන් අසවල් දේ වෙන දැන කලින් කියන්න පුළුවන් කියලා මේව ඇල්ලුවොත් වෙන්නේ මොකද්ද ඒ එන දේවල් සයන්කතං කියලා ඇල්ලුවා වෙනවා. මේ මම මවිෂින් භාවනාවෙන් උපයා ගන්නා ලද අති උත්තම ශ්‍රේෂ්ඨ අභිඥාවල් කියලා අල්ලනවා. අන්‍යාගම කියන්නේ මේක දෙය දුන්නයි කියලා අල්ලනවා. මේ තමයි දෙයයන් වහන්සේගේ ඉන්න බවට සාක්ෂිය මේ මම හොඳටම දැක්කා. මේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ මහජිරුවිට පෙනී ඉඳලා මට වරමක් දුන්නා. මට ඕන වෙලාවක එකට යන්න පුළුවන් කියලා පරංකතම් කියලා අල්ලනවා. සයන්කතම් පරංගතම් දෙකම සමානලාට අල්ලනවා. එහෙම නැත්නම් හිතනවා විද්‍යාඥයා හිතන මේක අදිච්ච සමෝපන්නයි. ඒක හැලුසිනේෂන් කියලා. ඔය එකක්වත් නෙමෙයි. ඔය එකක්වත් නෙමෙයි. ඒ පුද්ගලයාගේ ගෙනාපුම චේතනා ප්‍රකල්පනා එහෙම නැත්නම් අනුශේධ ධර්ම මතුවෙන්න පටන් ගන්නවා. ඒ දේවල් විඥානයේ හරහා එනවනම් අපිට විනේනය කරන්න පුළුවන් දැනගන්න පුළුවන් කල්යතු කියන්න පුළුවන් මේක විඥාණයට ඉස්සර වෙලා කෙහෙල් කරන හොරාට ඉස්සල වැටපැනලා කොහොමද වෙලා තියෙන්නේ කියලා කියන්න බෑ ඉතින් මේ කොටා ඒ වඩ කියන විදර්ශනා උපක්ලේශ කියලා මේක භාවනාවේ විශාල කොටසක් ඒක පෘථජන ලෝකයට අදාළත් නැහැ කතා කරන්නත් බෑ සාහිත්‍යයට යන්නෙත් නැහැ මොකද පේන්නේ গুপ্তයි වාගේ පේන්නේ නිකන් ගුඩ ධර්මයක් වාගේ. ඒ ලියලා තියෙන පොතක් කියනකොටත් පේන්නේ මොනවා මේ කතා කරනවද දන්නේ මේ මිනිස්සු පහන් ගණන් ගියයි කියලා කතා කරද්දී මෙයා මේ භාවනා කරලා පිස්සුවක් හදාගෙන මොන්නේ ගෙදෙටලා නිකන් හිටපන් මේ බොරු වැඩ කියලා ඒ විදිහට හිටන්. නමුත් මේ දෙල්ලම දැක්කා බුදුරජාණන්සේ දැක්කාට පස්සේ උන්වහන්සේ දස විදසන උපක්ලේශ වශයෙන් පෙන්ලා දුන්නා. මෙන්න මේ වගේ දේවල් උඹ හිතාපු නැති දේවල් අම්මා අප්පා හිතා කාලේ දේවල් ගිනත් දෙනවා. ඇල්ලුවොත් කෑවා. ලාභයට සත්කාරයට ඇල්ලුවොත් නිවන නෙවෙයි කබරය පොළොව ගැහුවාගේ තරි ගැහෙන්න වදිනවා. ඉදිච්ච පුවක් ඉත්තක් ගලක පතුරු ගැහුවා වගේ පතුරු යන්නම වදිනවා මේව ඇල්ලුවොත්. බුදුරජාණන් කියනවා මම ඔබට හොඳ පුතේ හොඳ දුවේ මම එකක් කියනව අල්ලන්න එපා. ඌව මම කියා ගන්න එපා. ඌව මගේ කියා ගන්න එපා. ඌව මගේ ආත්මේ කියා ගන්න එපා කිව්වොත් උඹට පේන්නේ මේ විඥානයේ විහිං දැනගෙන කරපු එකක් වගේ. නමුත් මේ අසම්පජඤ්ඤව සිද්ධ මේ ගොඩ උඹ ආත්මෙන් ආත්මයට ගෙනියනවා. හැබැයි උඹ මේ මල්ලේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මේව මතුවෙනකොට නම්බුකාර දෙයක්වත් නැහැ. ඒ වගේ තියෙන්නේ මේක උඹට පාලනය කරන්න බෑ. උඹට ඕනේ දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. උඹ ඒකට 16ක් විතරයි. මේ අනුගේ න්‍යාය පත්‍රයක් වැඩ කරන්නේ. ඉතින් මේක මතුවෙනකොටත් තියෙන සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න. මොලේ නරක වෙලයි කියලා. බුදුන්සේ සඳහන් කළා කියනවා මේවත් දැක්කොත් ඇති බං. දැක්කොත් ඇති මේ වගේ තියෙන පුස්ත උඹේ මල්ලේ කර තියාන පොඩි අරගෙන යන්නේ ඕකයි. ඕක මතුවෙන්නේ අර බා මතුවලා බලපං. ඕක විඥාන විසින් නොකරන ලද්දකුත් නෙවෙයි බොහොම ඉස්සර පුරුද්දට ඇබ්බැහියට ගොඩාක් කල් කරපු දේවල් මණ්ඩි මිදිලා කැට ගැහිලා දැන් තියෙන මේ වාතාවරණයෙන් පරිබාහිරව ඒව තනියම නැගී හිටිනවා. මේ දේ ඒ සර්වචනාංශ පැහැදිලිවම ප්‍රකාශ කරනවා කාටවත් තනියම හිටලා ගොඩ එන්න බෑ. මෙතෙන් ගියාට පස්සේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. සර්වඥ දේශිත වංචනික ධර්ම හඳුනා ගන්න ඕනේ. නැත්තම් ඒ පුද්ගලයාට එන භාවනා වෙදී එන පිස්සුවට සරුවච්චන් වහන්සේ සඳහන් කරන්නේ ධම්මුද්දච්චේ කියලා. ධර්මය නිසාම භාවනාවේ ප්‍රතිඵලයක් නිසාම උද්දච්චයක් පහළ වෙනවා. උද්දච්ච කියන්නේ ඇවිසිල්ලක් පහළ වෙනවා. මීමැසි පොදිය ඇවිස්සුනා වගේ. අලු කොටකට ගලක් ඇහුවා වගේ උද්දච්චයක් පහළ වෙනවා. මේ ධම්මුද්දච්චේ භාවනාවට පස්සේ ඒ මනුස්සයාට උතුරු දකුණු මාරු වෙනවා. හොයාගන්න බැරි වෙනවා මේ මොකද උනේ කියලා. ඉතින් ඒ නිසා ධම්ම භාවනා ක්‍රම කියනකොට සරුවච්චන්සේ සමත විදස් සමත පූර්වංග විපස්සනාව කියන එකක් හඳුන්ලා දෙනවා. සමතෙන් ගිහලා විපස්සනාට ගියරස ওই ටික දකින්න. විපස්සනා පූර්වංගම සමතයට ගියාට පස්සේ සමත භාවනාවකින් තොරවත් මේ ටික දකින්නවා. ඊට පස්සේ ඕනෑමට ධානය වඩන්න පුළුවන්. යුගනද්ද භාවනාව කියලා කියන්නේ දෙක මාරු කරලා ඊට පස්සේ තියෙනවා වෙනම භාවනාවක්. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා. අර භාවනා ක්‍රම තුනට අමතරව තව එකක් තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිතේ කියලා. මේක සාර්ථක යෝගාවචරයකට අනිවාර්යයෙන්ම හම්බ වෙන එකක්. වෙන විදිහට කියනවනම් සීලය හොඳට තියෙන සමත විදර්ශනා දෙක පිළිබඳව සෑහෙන මේරීමක් ඇති. ඒ වගේම භාවනාවේ සෑහෙන ඉදිරියට ගිය යෝගාවචරයට හම්බෙන එකක් තමයි මේ ධම්මොද්දච්චය. ඒ ධම්මොද්දච්චය ලැබිච්චාම ඒකෙන් හිත ගලව ගන්නවා කියන එක තමයි විග්ගහිත මානස කියලා කියන්නේ. ගලව ගන්නවා කියන එක මේ සාමාන්‍ය ලෝකේ මොනම පොතකවත් නැහැ. මොනම දැනකවත් සාකච්ඡා වෙලා නැහැ. ඒක මේ තේරවාද සාසනයේ පමණක් තියෙන අත්‍යන්ත රහසක් වගේ මහා ලොකු දෙයක් නෙවෙයි. මෙතෙන්දිත් උඹ දානයක් දෙනකොට යම් ආකාරයකට ඒක අතහැරීම පුරුදු කරාද සීලයක් රකින්නකොටත් පහු ගොඩක් අතහැරියාද සමාධි වන්නකොට යම් ආකාරයක නීවරණ අතහැරියද ඊටත් වැඩිය ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ මේ මතුවෙන දේත් මම කියන්න එපා මගේ කියා ගන්න එපා ආත්මය කර ගන්න එපා අර පුරුද්දම තමයි කරගෙන හිටියොත් ඒ ධම්මුද්දච්චේ ගැවිසිල්ල ඒ මීමැසි පොදි වගේ තැම්පත් වුණාට පස්සේ තමයි ඒ කෙනාට චිත්ත සංඛාර පටිසංවේදී කියලා ඊට යටින් තියෙන වේදනා සංඥා චෛසික දෙක වැඩ ගන්න හරි දක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි යා පස්සම්බයං චිත්ත සංඛාරං කියලා සංඥා වේදනා ඊට පස්සේ යට යට තිරේ යට තට්ටුවේ තියෙන මේ සංඥා වේදනා දෙක නටවන නැටවිල්ල සහ නලවන නැලවිල්ල අපි මේ රූප වේදනා අපි නැත්තම් රූප සද්ද ගන්ධ රස ස්පර්ශ දිගේනේ මේක කාගෙන ගිය මෙතෙක් කල් කාමච්ඡන්ද කාම ලෝකේ ඒ අනුව අපි සංඥා වේදනා දෙකේ තමයි මේ සෙල්ලම් කරේ. දැන් මේ අපි දැන් ඒ ඒ කාමච්ඡන්දයට අයිති රූප වේදනා සංඥා සංකාරණ පොඩක් අයින් වෙලා ඇහ කන දිව නාසය කය මන ටිකෙන් අයින් වෙලා ඊට පස්සේ හම්බෙන මේ දූවිල්ලෙන් එහෙම නැත්නම් මේ ධම්මොද්දච්චෙන් අයින් කරුවට පස්සේ පේන්න පටන් ගන්නවා ඇහැට රූප දකින්න ඕනේ නෑ සංඥාවල් ඉන්නේ. ඇහැට රූප දකින්න ඕනේ වේදනාවක් එන්න රූප හදාන වේදනාවෙන් දැහැකි. කනට අවශ්‍ය සද්දෙම උනේ නැහැ. මේ හිතට වේදන සද්ද හදාගෙන විඳින්න පුළුවන්. ගන්ධ රස පහස ඒ නිසා අපි මේ හම්බ කරගෙන කනවයි කියලා මොන පරිප්පුවක්ද කන්නේ. මිච්ඡර මහන්සියෙන් අරයට වැඩිය හොඳ රූප දකින්නවා මං අර රෙඩිය හොඳ සද්ද අහනවා ගන්ධ දානවා පහරහස් කරනවා කියලා කියන්නේ අර පිට ලෙල්ලෙම තියෙන අන්තිම පාහර තුච්ච තීර තමයි මේ ඌරුට්ටුව රණ්ඩුව එක එක පරයයම මෙතෙන් ගියාට පස්සේ නිතරංග ජයත් තියෙන්නේ කැමැති ලෝකයක් පවන්න පුළුවන් එතන ගියාට පස්සේ එයාට සමහර විටක තමන්ගේ පාණයක් යට සමහරට පාණකින් තොරව ඕනේ මනෝරූපයක් පවන්න පුළුවන් ඕනේ සද්දයක් ගන්ධයක් රසයක් පහසක් එතකොට තමයි මේ තේරම මනෝමයයි. මේ තේරම මනෝබුබ්බංගමයි. මනෝසෙට්ටයි, තුච්චයි, රිත්යි, අනත්තයි, පරතෝ අනුන්ටයි කියදයක්. මේ එළියේ ඉන්න තියෙන දේවල් මේ ගහන පිරිමි අනිච්චන් දුක්ඛං අනත්තං කියනකොට උඟ දෙනෙත් තරහ වෙනවා අයියෝ මේ gediya පිටින් තියෙන දේවල් වලට කොහෙද නැහැ කියන්නේ කියලා. නමුත් ඒ ටික පොඩ්ඩක් ගෙවම් කරන ගියාට පස්සේ අර පෙන්නන දූවිල්ලේ ඒ පෙන්නන මායාවේ පේනවා තීරම මනෝමයයි කියලා. අනේ එතෙන්ට ගියාට පස්සේ තමයි තේරෙන්න පටන් අරගන්නේ මේ මනස කියන්නේ මොන තරම් බලවත්. අපි හිතනක කුප්පන්න පිට දේවල් ඕනයි කියලා. කාමර ලෝකෙදී නම් ඕනයි. ඒ දේවල් නැති වුණොත් මනස කිචි කවාගෙන hina වෙනවා. තමන්ම කිචි කවාගෙන hina වෙනවා. ඒ වගේ තමන්ට ඕන දේවල් කරගෙන hina වෙන්න ගියාට පස්සේ ඉතින් මර කාම ලෝකේ නිමිනට වෙන්නේ මෙයාට පිස්සු. මේ ඉඳපුවා නිකන් hina වෙනවා. මේ ඉඳපුවා නිකන් මේ රද්ද ඇහෙනවයි කියනවා. මේ මනතර වෙනවා කාම ලෝකේ ඉන්න මිනිහට පිස්සු මේ යකාමේ නිකන් ගන්න පුළුවන් දෙයට ඕවර් ටයිම් කර කර හම්බ කර කරලා නෙමෙයි ගත්තේ මං දැන් නිකන් ගන්නවා. නිරාමිෂ සුඛය ගත්ත මිනිහට ඉතන මේ ආමිෂයට මෙච්චර කඹුරට මිනිස්සු දිහා බලනකොට සෝරි කියලා. ඒ දෙක වෙනස ද්වේතානුපස්සන සූත්‍රයේ සර්වතයන් සඳහන් කරනවා. මහණි ආර්යයන් වහන්සේ කෙනෙක් යමක් ඇත්තේ පවසන්නේ නම් තියන්නේ යයි කියන්නේ නම් වෘතජ්ජනට ඒක නැත්තේමය. බුද්ධඥයට යමක් ඇත්තේ මේයි මේක නිත්‍යයි කියලා කියනොනම් කාම මේ ආර්යනාදර වෙන එක සම්පූර්ණම පොඩි ළමෙක් තමන්ගේ කක්කත් එක්ක දෙල්ලම් කරනවා වගේ වැඩක් ඕක ගන්න දෙයක් නැහැ. පොඩ්ඩක් වයසට ගිය ගමන් දන්නවා කක්කා කියලා. අනිත් එක කක්කා ටික සීතල වෙච්චාම දන්නවා කක්කා කියලා. රස්නියේදී විතරයි කක්කා වල දෙල්ලම තියෙන්නේ. ආන්න මේ දෙක දැක්කට පස්සේ තමයි මේ මේ සංස්කාර කියන දේවල් වැඩ කරන හැටි අපි ඔය හිතාන ඉන්න විදියට හැම වෙලාවෙම විඥානය කියන කුඩේ යටම ඉන්න ඕන කමක් නැහැ. ඒක ඇබ්බැහියට ගියාට පස්සේ, ගැම්මට ගියාට පස්සේ, වේගෙට ගියාට පස්සේ යා කුඩෙන් එළියට ගිහිල්ලා තනියම හිට ගන්නවා. හිටගත්ත පස්සේ විඥානයට කරන්න දෙයක් නැහැ. අරක ආරසා ගන්න එක විතරයි තියෙන්නේ. ඒකට හොඳ කතාවක් තියෙනවා පංචතන්ත්‍රයේ. ඒක කියනකොට තේරෙනවා අපි මේ විදියට අනවශ්‍ය විදියට මේ ඇබ්බැහි වලට අනම්මනම් අවස්ථාව දීලා ඒ ඇබ්බැහි ඝන බහල වුණාට පස්සේ අපිට පාලනය කරගන්න බැරුව අපිට දුක් දෙන හැටි අන්තිමට කරණ දෙයක් නැහැ. ඉතින් ඇලියගුණ නැඹිලින් වහ ගන්නවා වගේ අපිට තියෙනවා මගේ කියාගන්න එක තමයි. නමුත් මේක පටිච්චසමුපාදයට අනුව දාලා බලනකොට ඒව ඔය අපි හිතන නීතියට නෙමෙයි ඌට කරන්න ඕන නම් පාහර වැඩක් ඔක්කොම නීති කඩන කරනවා. අපිට තියෙන අන්තිමට පාහර වැඩ කිරුවට පස්සේ මම කියාගන්න එකයි. ඒක නිසා මේ පංචතන්ත්‍රයේ තියෙනවා කුමාරිකාවක් හැදෙනවා මාලිගාවක එයා මේ මැස්සෙක් අත්තාල නැහැ පිවිතුරුයි ලස්සනයි ඉතින් ඔක්කොම තියෙනවා කියන්නේ ගමේ ඉන්නව වඩේ උන්ට එච්චර හැකියාවක් නැහැ ඌ දන්නව කොහොමද කර රජපෞන් නෙවෙයි නමුත් මේ කුමාරි ඌට කොහොම හරි ඕනේ ඒක නිසා මම කල්පනා කරලා කරලා කරලා ඒ කුමාරි නිදාගන්නේ මාලිගාවේ තුන්වෙනි හතරවෙනි තට්ටුවේ නැති සඳුරු තලාවක කිසි කෙනෙකුට කිට්ටු කරන්න බෑ. කාමරයක සඳුරු තලාවක් තියෙනවා මූ දඬු මොනරයක් අදනවා. දඬු මොනරයක් අදලා සම්පූර්ණ ඇඟ සුදු නිල් පාට ඇඳුමකින් වහගෙන දඬු මොනරෙන් ගිහිල්ලා සඳුරු තලාවේ බහිනවා. බැසපසි කුමාරි බය වෙනවා. ඊට පස්සේ ඌ යනවා යන. ඊට පහුවෙන්දත් ගිහිල්ලා බහැලා ඉතින් අර විෂ්ණු දෙවියෝ වගේ පොඩ්ඩක් පිනිදලා යනවා යන්නේ. ආයෙත් දවසේ ගියරවසේ කුමාරිට බය අරනවා ඊට පස්සේ කුමාරි දොර අරිනවා. දුරට පස්සේ කියලා බොහොම දේවලී සීලාවෙන් ඇවිල්ලි වෙලා පෙනීట్లా කියනවා මම මේ විෂ්ණු දෙවියෝ ඉතින් කිව්වා කිව්වට පස්සේ ඉතින් කුමාරට බුදු අම්මේ ඉතින් ඒක ඉතින් දෙවියෝ දුන්නාම කොයි දෙයක් වටනවනේ පස්සේ ගන්නවා කාමරේට ඇසුර ටික දවසක් යනකොට කුමාරී ගැප් ගන්නවා ගැප් ගත්තට පස්සේ දැන් මහා බිසෝන්නාන්සේට තේරෙනවා වෙනසක් රජුරණ තේරෙන්නේ කුමාරිටත් තේරෙනවා තේරුණාට මොනවද කරන්න බෑ කුමාර කියලා අම්මට කියනවා. දරුවගේ තාත්තා විෂ්ණු දෙවියෝ කියලා. අම්මා හරි සන්තෝෂ වෙනවා. ඉතින් බෑනා විෂ්ණු දෙවියෝ වෙච්චාම කවුද අකමැති කියලා. පස්සේ කොහොම හරි හොඳ වෙලාවක් බලලා රජුරවන්න කියනවා වැඩේ හරි. අපේ දුවට මෙහෙමයි බෑන විෂ්ණු දෙවියෝ කියලා. රජුරවන්ට ටිකක් එච්චරම සැකයි. මොකද රජුරව දන්නවා විෂ්ණු දෙවියෝ නැටි. පස්සේ ඔහම ඉඳද්දි රටේ එකපාරට විදේශ රාජ්‍යකින් ඇවිල්ලා යුද ප්‍රකාශයක් කරනවා මේ රජුරුවන්ගේ රට අල්ලන්න. එන්නේ බලවත් රජ කෙනෙක්. ඊට පස්සේ රජුරුවන්ට සම්පූර්ණ අප්සෙට් වෙනවා පාලනය කරගන්න බැරි වෙනවා මොකද ඒ ඒ යටත් වෙන්නත් බෑ රජ කෙනෙක් වශයෙන් හැබැයි තර්ජනය බලවත් යුද ප්‍රකාශයක් ඇවිල්ලා. ඊට පස්සේ රජුරුව මාලිගාවටම මතක් කරලා කියනවා අපිට මෙහෙම බලවත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් දෙවියන් වහන්සේත් ඊට පස්සේ හරියට කලබල වෙනවා. නමුත් දෙවියන් වහන්සේ දකිනවා දුව කලබල නැහැ කියලා. ඊට පස්සේ මේ දුව ගිලහනවා අම්මගේ මොකද ප්‍රශ්නේ ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම රටේ මෙන්න මේ වගේ බරපතල සිවිල් තත්ත්වය. සිවිල් නෙමෙයි ඒක යුද්ධ තත්ත්වය. බය වෙන්න එපා මම විශ්ලේෂණය කියන්නම් කියලා. ඒකට මේ රජබිසව කියන වැඩේ හරිනේ ඉතින්. අපිට මේ තියෙන්නේ මේ සාමාන්‍ය ආයුධනේ. අරක දේව ආයුධ වලින් දේවාභරණ වලින් වැඩේ දෙන්න ගියාම ඉතින් ෂුවර්නේ කියලා රජු රණිකොඩස කියනවා මේ මේකෙන් මම පරීක්ෂා කරන්නම් කියලා ඇත්තට මෙයා විශ්ණු දීද නැද්ද කියලා. කියලා පස්සේ කුමාරයා ආවට පස්සේ කියනවා එන්න මෙහෙමයි. මෙන්න මෙහෙමක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔබතුමාගේ තියෙන විශේෂ දේව බලය හොදවල අපිට මේක දිනවලා දෙන්න කියලා. ਉਹ ගාන අයියෝ සිම්පල් කියනවා. ඒ මූ දන්නවා මොන තාලෙන්වත් කරන්න බෑ කියන එක. නමුත් පෙන්වන්නේ නැහැ. පින්නත රජුරණ කියනවා යුදසේනාව ලෑස්ති කරන්න කියලා. උඹ මාමණ්ඩිට කියපන් යුදසේනාව ලෑස්ති කරන්න. යුදසේනාව ලෑස්ති කළා දැන් අර සතුරු හමුදාවක් දෙනවා. රජුරන්ගේ පුංචි හමුදාවක් යුද කරන්න යන්න හදනවා. සාහතික විශේෂයෙන් පරදිනවා. එසකොට ඇත්ත විෂ්ණු දෙවියන්ගේ ගුරුලා කල්පනා කරනවා යකෝ දැන් මෙතන ගිහිල්ලා විෂ්ණු දෙවිය පෙරදුනොත් ඒකේ තියෙන ඔක්කොම විෂ්ණු දෙවියවල කඩනවා. ඊළඟ විසුණු දෙයියන්ට ගිහිල්ලා කියනවා සර් වැඩේ තට්ටු වෙගෙන ඉන්නේ. ඇයි මේ ඔබතුමාගේ නම විකුණලා මෙන්න මේ වැඩක් කළා තිනවා. ඒගොල්ලෝ දැන් සටනට යනවා බොහොම ජයග්‍රහීව. හැබැයි සටන පරදිනවා. පෙරදුනොත් මනුස්ස වර්ගය අතර ඔබතුමා વિશે තිබුණු කීර්ති නාමය නැති වෙනවා. මේකෙදී ඔබතුමා ඉදිරිපත්ලා මෙතනදී මේක දිනවල දුන්නේ නැත්තම් වෙච්ච සිද්ධිය අසාධාරණ දෙයක් පාහර දෙයක් වුණාට අපි මෙතෙක් අතගෙන ආපු කීර්ති නම නැති වෙනවා කියලා. ඉතින් විසඳුවේ කියන මොකද කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම පණිවිඩය දෙන්නම් අර වඩඩට ඒ වෙලාවට යුද්ධ පවතිද්දී අර දඬුමරෙන් එතෙන් දෙන්න කියලා ඔබ වහන්සේ කියලා ආවේශ වෙන්නේ කියනවා යාට. ආවේශ වෙලා බලය යොදවලා විනාශ කරන්නයි කියලා. ඉතින් වඩඩට ඊට පස්සේ පණිවිඩය ආවට පස්සේ ඌට ඌත් වෙවුල වෙවුල ඉඳන් වැඩි කරගන්න මොනවාක ශක්තියක් නැහැ. නමුත් විෂ්ණු දේවගේ පණිවිඩයක් එන ගුරුල මාර්ගයෙන් ඔබ මේ වෙලාවට විෂ්ණු ස්වරූපේ තෙදවත්ත ඒ දනුමන යන ඵලය යුද පිටියේ. යහවර විෂ්ණු තේජවිලා ආවේශ වෙලා අර සතුරු හමුදා විනාශ කරනවා. ආන්නේ වගේ එතනදී මේ වඩ වැඩ ගන්න විෂ්ණු දෙයියම වගේ තමයි. මොම විෂ්ණු දෙයියෝ නෙවෙයි. නමුත් ඒ වගේ වැඩක් වෙනකොට විෂ්ණු දෙවියන්ගේ කීර්ති නාමය නැති වෙන නිසා විෂ්ණු දෙවියන්ගේ ආවරණය කරන්න ගියාම සංස්කාර මොකද්ද වැඩ වගේක් කරනවා සම්පූර්ණ වැඩි වැඩක් විඥාණයට කරන්න දෙයක් නෑ විඥාණය ඇවිල්ලා ඒක අනුමත කරන එක ගෙරුවට පස්සේ සංස්කාරද ලොක්ක විඥාණයද ලොක්ක කියන ප්‍රශ්නේ මතුවෙනවා ඇත්ත වශයෙන්ම නම් සංස්කාරය ඇතුළේ තියෙන විඥාණය තමයි උත් විඥාණය අබ්බැහියට ගිහිල්ලා ගොඩක් වැඩ කරලා හොඳටම වන වෙන්න හදනකොට විඥාණයට කියලා එක බේරගන්න වෙනවා. ආන් මේ වගේ සංසිද්ධියක් තමයි සංකාරපච්ච විඥානං කියලා කියන්නේ. අපේ තියෙන ඇබ්බැහි නිසා අපේ කීර්තනාමයට හරියට හානි සිද්ධ වෙනවා. නමුත් උනාට පස්සේ අපි කරලා තියෙන්නේ ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. එතනර වෙච්ච වැරදි සේරම ටික හරියට Taman දැනගෙන කරා වගේ අපි විශාල වශයෙන් මාර සේනාවකට කෙලස් කඳකට අන්ඩර්රයිට් වර්ගයේ පොරොන්දුවක් දීලා තියෙනවා. බොහොම වැරද්දක් කරපම් මම අසම් කරන්නම් කියලා. ඒ මොකද මේ සංසිද්ධිය පුරා සතිය නැති නිසා මේක විඥානයේ අනුමැතියක් ඇතිව ආපු එකක්ද නැත්නම් හිතුවක්කාරකමක්ද කියලා අපිට තේරෙන්නේ නැති නිසා සංකාරපච්චා විඥානං කියන තේරුම් ගන්න ගන්න උත්සාහයේ ඒ ඒ ගුඪ ස්වරූපී গুপ্ত ස්වරූපයක්ම තමයි විඥානපච්චය නාම රූපං කියනකොට ඒ නාම රූපේ විඥානයේ තියනවාද නැත්නම් විඥානයේ විසින් ප්‍රක්ෂේපණය කරනද විඤ්ඤාත්‍යක්ද කියන එක. නාම රූපේ තියෙන විඤ්ඤාත්‍යයක් විඤ්ඤාත්‍ය කියන්නේ නාම රූපේ විඥාන විසින් ප්‍රක්ෂේපණය කරන චෛතසික ටික. ඒකේ තියෙන වේදනා චේතනා පස්ස සංඥා පස්ස මනසිකාර. ඒ කට්ටිය ගිහිල්ලා වැඩ පටන් අරගෙන ඒතකොට. වැඩ පටන් අරගත්ත එක විඥානෙ ගියකම අනුමත කරනවා හරියට වඩු වගේ වැඩේ. විෂ්ණු ජීව ආවේශ වෙලා වැඩේ කෙරුවා වගේ. එතකොට ඒ යුද්ධයට යනකම් ඔක්කොම ගණකම් විෂ්ණු දෙයන්ගේ ආවේශය නැතුව වඩුව වැඩ කරන්නේ. ආන්නේ වගේ මේ යම් කිසි වේගයක් යම් කිසි ජවයක් ගොඩනැගෙන්න වුණාට පස්සේ මුළු පරිසරයේම විද්‍යුත් චුම්බක ශිෂ්ට වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ ඇතිවෙන ආරෝපණ ටික අර වේගයෙන් නැති තැන නැහැ. අන්න එතනදී ඔය කියන රේකී ක්‍රමයට වැඩිය විඥානය නිසා නාම රූපයත් නාම රූප නිසා විඥානයත් කියන මේ ගනුදෙනු වගේම සංස්කාර නිසා විඥානය පහළ වෙනවා සංස්කාර වලින් කරන්නේ මොකද්ද? තමන්ගේ රුචියට, තමන්ගේ මනාපයට, තමන්ගේ මාන්නයට, තමන්ගේ සක්කාය දිට්ඨියට ගැළපෙන දේ පමණක් විඤ්ඤාණයට ඇහගසනවා. මුලිච්ච කරනවා. අනිදෝ ප්‍රතික්‍රියා කරනවා. නිසා විඥානය කරන්නේ Taman කරා පැමිණලා එන විශාල විකල්ප රාශියෙන් වැඩියෙන්ම කෙලස් ගලන වැඩියෙන්ම තණ්හා මාන දිට්ඨිය ඇති කරන එකට අතාලලා විඥාණයට හේතු කරලා තියෙන එක විතරයි. ඒ නිසා මේ මේකට සංස්කරණය කියලාත් කියනවා. සංස්කරණය කියලා කියන්නේ එන දේ එන හැටියට පෙන්වන්න දෙන්නේ නැහැ විඥාණයට. වැඩියෙන්ම Tamanට වාසිය එන දේ නිකන් ඔෆිස් එක වැඩ කරන පියන් එන ඕඩර් එක නෙවෙයි ලොක්කට ෆයිල් එක දාන්නේ. එයාට ගත්තම එක හම්බෙන විදියට නේ. ඇත්තට ඒ වැඩි කෙරුවේ නැත්නම් ඒ පියන්ගේ වැඩ ගන්නත් බෑ ලොක්කට. පියෙන්න පොඩි ඉඩක් තියෙන්න ඕනේ. ආන්නේ වගේ තමයි සංස්කාර කරන වැඩේ පේන්නේ නම් විඥානයේ රුචි අරුචිකම් දැනගෙන විඥානයේ රුචි අරුචිකම් ආවතේවකාරය වගේ ගෙනත් දෙනවා වගේ. නමුත් අන්තිමට බලනකොට ආවතේවකාරය තමයි වැඩි තීන්දු කරන්නේ. බුරුමේ තියෙනවා විහිළු කතාවක්. බුරුමේතරේ ගියට පස්සේ මම කිව්වා මේ සංඝයාගේ විහිළු කතා කියලා වෙනම පොතක් තියෙනවා. හරි ලස්සනයි. ඒ සංඝ ජෝක්ස්. එකක් තමයි දායකෝ එනකොට හාමුදුරුවෝ නෑ පන්සලේ. ඒ නිසා මේ කැපකාරයා ගිහිල්ලා බුද්ධ පූජාලය ඇති කරනවා. බුද්ධ පූජාලය ඇති කරනකොට බෙදනකොට මේ කැපකාරයා කියන උපාසක මට අද බුද්ධ පූජාවට කිරිතියන්න එපා මට හෙම්බිරිස්සාව කියලා. මට ওই සීතල කෑම හොඳ නැහැ කියලා. ඉතින් ඒකකොට දැනගන්න පුළුවන් හාමුදුරුවෝ කොතනින්ද බුදුහාමුදුරුවෝ කොතනින්ද කැපකාරයා කොතනින්ද දැන් මේ උපාසකම්මට කැපකාරයා කියන දේ අහන්න නැතුව කෙරුවොත් ওই කැපකාරයා බුද්ධ පූජා තියන්න දෙයි කියලා හිතනවා. අද බුද්ධ පූජා තියන්න එපා. ඒ බුද්ධ පූජාට කිරි තියන්න එපාද? මට එම්බ්‍රිසාව. මොකද ඌ දන්නවා ආහුඳුර ඔක්කොම ටික කෑවට පස්සේ ඌට ඉතුරු වෙන්නේ බුද්ධ පූජා විතරයි. ඌ ඒකෙන් තමයි යැපෙන්නේ. ආහුඳුර කන්න ගියාම කැපකාර ගැන බලලා නෙවෙයිනේ කන්නේ. ඉතින් ඌ හැමදාම බුද්ධ පූජාවේ විතරයි අපේ ඉතින් ඌ කියන උපාසකම්මට ඕකට දාන්න මට ඕනේ ඌවා. ඌකට මේ කිරි දැම්මට නිකන් ඔයාට පාඩුව විතරයි. අද අද බුදුහාමුදුරුවෝ කිරි වළඳන්නේ නැහැ. කවුද බුදුහාමුදුරුවෝ වෙන්නේ? ඒ නිසා මේ කවුරු හරි අතරමැදියෙක් ගන්නව නේද? කොයි දෙයට වුණත් ඒ හතරමෙන්දී තමන්ගේ පත බෙදාගෙන තමයි අනිත් එක් කරන්නේ. ඒ නිසා මේ විඥානයේ තමන්ගේ අතවැසියන් වශයෙන් අපේ අටුවාව තෝරාගෙන තිනවා චෛසික 52ක් තියෙනවා. ඒකෙන් වේදනා වේදනා චෛසික වේදනා ස්කන්ධේ වශයෙන් සංඥා චෛසිකේ සංඥා ස්කන්ධේ වශයෙන් පෙන්වන ඉතුරු 50ම පොතේ කියන විදිහට මේ සංස්කාර ස්කන්ධය දිනෝකේ චේතනාව තමයි ඉතුරු ඔක්කොම කට්ටිය මෙහෙවන්නේ. චේතනා කියන්නේ පන්තිය මොන්ඩියර් වගේ ලීඩ් කරන්නේ චේතනාව. එන් චේතනාව අන්තිමට විඥානේ නියෝජනය කරනවා. දැන් පන්තියේ සර් නැති වෙලාවේ පන්ති පාර ගුරු නැති වෙලාවේ මොනිටර් මොකද කරන්නේ? යා මුළු පන්තියේම දක්ෂ එක නම් ගහලා ටීචර්ට තදිය ගහලා නිසද්ද ගන්නවානේ. අර ටීචර්ගේ පවස් ඔක්කොම ගන්නවානේ. ආඩවස කියන ටීචර්ට කරන්න දෙයක් නැහැ. යාට ගැහුවත් තුවාල වුණා ටීචර්ද මම කියන්නේ. එන් ටීචර් ලොකු සල්ගාවට ගිහලා කියනවා මෙන්න මේක පොඩ්ඩක් ෂේප් කරලා දාන්න. මෙන්න නැත්තම් කරන්න බෑ නැත්තම් අර මොහිට අනිත් දවසේ පාලනය කරන්න නෑ පන්තියේ. අනිත් වගේ ওই මැදිහත් වෙන මේ සංස්කාරවල තියෙන වැඩපිළිවෙල දිහා බලනකොට බුදුරජාණන් වහන්සේ සෑහෙන ප්‍රශ්නයක් අහනවා. ඔබ දවස පුරා කරන දේවල් වලට ඔබ ස්වාමිද එහෙම නැත්නම් ඔබ දාසද කියලා. අපි ඇත්ත වශයෙන්ම ඒ සංස්කාර පිළිබඳව සකස් කිරීම පිළිබඳව රැස් කිරීම පිළිබඳව තියෙන මේ අතිරේක විශ්වාසය නිසා සංස්කාර සම්පූර්ණයෙන්ම අපිව ඇටැක් කරලා අපි ඔක්කොම ටික සාරය බොනවා එතනදී විඥානය පෙනී හිටින්නේ සංස්කාර පෙනින්නේ චේතනා වශයෙන් ප්‍රාර්ථනා වශයෙන් අදිෂ්ඨාන වශයෙන් කැමැත්ත වශයෙන් ඒ නිසා අපේ කැමැත්තට ඉඩ දෙන්නොත් අපිට වෙන්නේ ඔන්න ඔය ටික තමයි. එයා ඊට පස්සේ විඥානියත් එක්කෝලා ගිහිල්ලා එයාගේ කටයුතු ටික කරගෙන පස්සේ තමයි අපේ කැමැත්ත ඊට වෙන්නේ. ඒක නිසා සබ්බේ සංඛාරා දුක්ඛ. ඒක නිසා මේ අදහස ඉස්සල්ලාම වගේ බටහිරට ගියාට පස්සේ ඔය ආතෂෝෆන්ව මේක විග්‍රහ කරලා එයා තමයි ඉස්ලාම් බුද්ධ ආගමේ එතකොට මුළු එකම පරිවර්තන වෙලා තිබුණේ නැහැ මම හිතන්නේ ඉතාලි ජාතික වෙන්නේ නැති අම්ම වැඩ කරේ මං හිතන්නේ විදිහට අම්ම මේ ජර්මනියේ එයා පෙන්ලා දීලා තිබුණා මිනිස්සෙකුට ස්වච්ඡන්දය කියලා එකක් තියනවාද නැද්ද කියන එක. Tamanට ඕන විදිහට චේතනා කරන්න පුළුවන් ද අපිට. අපිට අභිමතත් ඇති කරන්න පුළුවන්ද? අපිට කියලා ස්වච්ඡන්දයක් තියනවාද කියලා. එයා කියලා තිබුණා ඒක ඇත්තටම කතෝලික සභාව ඉස්සල්ලාම ඔය මේ සාන්තුවරේක වශයෙන් ඇක්වයිනාස්තුමා තමයි යෝක කතෝලික අදහසට දැම්මේ සියල්ලම දෙයන් වහන්සේ ඇතේ නෑ මනුස්සයර ස්වච්ඡන්දයක් තියෙනවා ඉතින් ඒ නිසා යා ඒකෙන් පොඩි මේ ඉඩක් අරගෙන අධ්‍යාපනය දුන්නොත් මනුස්සය ස්වච්ඡන්දාවේ හරියට පාවිච්චි කරයි කියලා අධ්‍යාපනය කියන වචන ඉස්සලාම කතෝලික සභාවට දැම්මේ ඇක්වයිනාස්තුමා. ඒ නිසා බටේ ලෝකේ අධ්‍යාපනයේ පියාවසෙන් හඳුනන්නේ ඇක්වයිනාස්තුමා. එතුමා ගත්තේ මේ පොයින්ට් එක කෙනෙකුට ස්වච්ඡන්දයක් කියලා එකක් තියෙනවා. ඒ ස්වච්ඡන්දය දැනගෙන හසුරව ගත්තොත් මනුස්සය සදාචාර වෙනවා. ඊට පස්සේ ඒක දිනු කරපේකන තමයි අත ෂෝෆන්හව එයා කතා කරලා කිව්වා මම මෙයා කියපේක ඇත්ත කියලා. කවුද මේ අක්වයිනස් තුමාගේ විදිහට මිනිසියෙකුට තමන්න කැමැති දෙයක් කරගන්න පුළුවන් සම්පූර්ණ රචනා යවනකොට කිව්වා මිනිසියෙකුට කැමැත්තෙන් කරන හැම දෙයක්ම මිනිසයාට අහිමි කරයි කියලා. තමන්ගේ හිතලා මතලා කරන සෑම දෙයක්ම තමන්ට හානි කරයි. එහෙම නැත්නම් each will is evil කියලා කියනවා. හිතලා කෙරුවොත් කක්කා. ඉතින් ඒක කියවනකොට ඇත්තම හරියට නිකන් මේ ඉච්ඡාබංගත්‍ය බයක් පුස්කතියක් ඇති වෙනවා. අපි කොච්චර දේවල් දවසට හිතලා කරනවද? ඒක නෑ හැමදේම Tamanට අහිමි වෙනවා කියලා අන්තිමට වන්නකොට චේතනා කියන්නේ සංස්කරණ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරුවෝ කල්ලාතු කියලා තියෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා කියන එක මෙතන අදහස් කරන්නේ පනවලා තියෙන සියල්ල තිබියදී සංස්කාර පැනලා හොඳ එක තෝරනවා. තෝරලා විඥාණයට හේතු කිරුවට පස්සේ සියල්ල දැක ගැනීම ඇති ඇති දැක ගැනීම අවස්ථාව අපිට නැති වෙනවා. අර තෝරාගත් එක හොඳ මේකනේ. ඒකේ විපරිණාමය දකින්නකොට පපුව දණ්ඩ පටන් ගන්නවා. අයියෝ මං තෝරාගත්ත හොඳ මේකනේ. ඒක විනාශ වෙනවා. ඇත්තටම තෝරාගත්ත නැතිවත් විනාශ වෙනවා. ඒකෙන් දුක නැහැ. ඒක මම තෝරලා නැහැ. ආන ඔය විදිහට මේ අහ කියන කුණ කොටකින් එකක් විශේෂ කරලා තෝරනවා තේරුවාට පස්සේ ඒක ස්ථිර වෙන්න ඕනේ ඒක මගේ වෙන්න ඕනේ ඒක මට සදාකාලික සැප දෙන්න ඕනේ කියන ඒ තකතිරුකම නිසාමනේ තෝරන්නේ තේරුකු දෙය වෙනස් වෙනකොට එතනයි සංස්කාර දුක් ඒක නිසා ඇත්ත ඇති හැටියෙන් දකින්න නම් අපි සතියෙන් උපේක්ෂාවෙන් යුක්තව හොඳ නරක තේරිල්ල අපි ළඟ තියෙන අත්හරින්න බැරි හැබැයික් බවත් ඒක පවක් නෙවෙයි හැබැයි ඒක අන්තිමට මේ සංස්කාර නිසා විඥානයක් පහළ කළා විඥාන නිසා නාම රූප පහළ කළා ඊට පස්සේ සලආයතන පස්ස සන්නා උපාදාන භව ජාති ජරා මරණ දුක්ඛ සෝමනත උපායාස සීරම ඇති වෙන්නේ මේකත් තේරීම නිසා ඒ වෙනකොට සියල්ල ඇති විදියට බාර ගන්න පුළුවන් නම් මේකට සංකාර උපේක්ඛාව කියලා කියනවා ඒ තමයි ඉහෙළම ඥානෙ ඉතින් ඒක නිසා අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ දෙයක් දකින්නට ඇයි අපි එකකට ප්‍රිය කරන්නේ කියලා එකක් මේ මගිය කරගන්න හදන්නේ. ඒ දේ වෙනස් වුණාට පස්සේ ඉතින් බඩපපුව දනවනේ. නමුත් තෝරන්න නැතුව හිටියනම් සියල්ල වෙනස් වෙනවා දකින්නකොට බඩපපුව දනව නෙවෙයි විශාල ඥානයක් පහළ වෙනවා දේවල් වෙනස් වෙන සුළුයි. උඹ ඒක දන්නවනම් උඹ ඔක තෝරනවාද? තීරුවාට පස්සේ තෝරපු දේ වෙනස් වෙන එක විතරයි උඹ දකින්නේ අනිත්‍යව දකින්නේ නැහැ. මොකද අනිත්‍යව අපේ දර්ශන පැත්තෙන් ඈත් වෙනවා. ඊට පස්සේ දෙයියනේ මම මේ මෙච්චර ආසාවෙන් තෝරාගත්ත එක වෙනස් වුණා. එතකොට ඒක සංස්කාරයක් වෙනවා. ඒ සංස්කාර දුක පිණිස හිටිනවා. මම හිතනවා දැන් අපිට වෙලා නැති නිසා මම වෙලා ගන්න හෙට සරුවචනාංශේ මතක් කරනවා මිනිස්සේ බොහෝ දේවල් දී ඇති වෙලාවක තේරීම සඳහා පාවිච්චි කරන උපමාන ටික. ලෝකෙම මිනිස්සුયો දැන් මේ මේ මෙතන විශාල පිරිසක් ඉන්නේ. ඒ පිරිසෙන් මේ මට මෙයා රුචි මෙයා අරුචි කියලා අපි යම් විදියට වර්ගීකරණයක් කරනවානේ. දැන් අපි පාට ගත්තාම මම මේ පාටට කැමතියි. මම ශබ්ද ගත්තා මේ ශබ්දෙට කැමතියි මේ ගඳට මේ රසට මේ පහසට කියලා අපි ඕකනේ සැප කියලා ගන්නෙ අන්නේ මේ තේරීමක් කිරීම සඳහා ගන්න කාරණා පහයි ලෝකේ තියෙන බුදුහාමුදුරගේ සර්වඥතා ඥානය අනුව ඒක චංකි සූත්‍රයේ ලස්සන බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා මහනි මේ ලෝකේ ඕනම කෙනෙක් ඇති හැටිය බාර ගන්න නැතුව මේ මේකට විසරක් මේක ඇල්ල මට ඕනේ කියලා කියන්නේ සද්ධාව, රුචිය, අනුස්සවය, ආකාර පරිවිතක්ක සහ දිට්ඨි නිජහනක්ඛන්ති කියන සද්ධාව නිසා මේක මම සද්ධා කරනදී අරක සද්ධා කරන නෙවෙයි කියලා අපි සද්ධාවෙන් සද්ධා නොකරන දෙයට අස්වානවා. ඒක අපිට දකින්න බෑ. ඒක අපි හිතනවා ඒවා මෙහෙරටික් එහෙම නැත්නම් ඒවා කියවන්න යන්න එපා හොඳ නෑ කියලා. ඕක හුඟා කඩුයි බුද්ධ ආගමේ. මං කියන බුද්ධ ආගමේ නම් තියෙනවා බුද්ධ ධර්මයේ ඕක නෑ. බුද්ධ ආගම අනිත් හැම ආගමකම කියලා තියෙනවා මේ මේන් පිට කියන්න එපා. මේක තමයි සද්ධාව. ඊගාට රුචිය කියලා එකක් අපිට තියෙනවා. ඒ රුචිය නිසා රුචි දේවල් අපි හරියට මහන්සිලා ගන්දරවල තැල්ලා ගිලා ඉඩම් මිකුණා රුචිය තෝරනවා. ඒකත් දේවල් තේරීමට පාවිච්චි කරනවා. අනුස්සතිය කියලා තියෙනවා ගුරු පරපුරෙන් අපිට අවිල්ලා කියලා තියෙනවා. ඕක යකා මේක දෙයියා කියලා. ඉතින් යකා අයින් කරනවා දෙයියා ගන්නවා. දැකලත් නැහැ අහලත් නැහැ අර අනුස්සතිය. ඊගාට ආකාර පරිවිතක්ක කියලා තර්ක කරනවා අපි. තර්කලා මේ මතේ හරි මේ මතේ වැරදි කියලා කොච්චර දෝ නටනවා. හැබැයි හොඳට ඕම දන්නවා තර්කෙන් දිනන එක සත්‍ය නෙවෙයි කියලා. ඒත් ඉදි තර්ක කරනවා. ඊගාට දිට්ඨිනී ජහනක්කන්ති කියලා අපි බැසගත්ත දෘෂ්ටි වර්ගයක් තියෙනවා. ඒ ගැන කතා කරන්න දෙන්න එපා. මම ගැන තීන්දුවයි. ඉතින් ඊට පස්සේ සාකච්ඡාවක් නැහැ. මෙන්න මේ කාරණා පහ තමයි බුද්ධ ආගමෙත් පාවිච්චි වෙන්නේ නමුත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිට්ඨි නිජහනක්කන්ති කියන මේ දේවල් වලින් තමයි අපි ඇත්තට මේ ජීවිතේ මගේ මගේ නොවන දේ කැමැත්ත අකමැත්ත දේ ඇති කරගන්නේ ඒ සද්ධාවෙන් තේරුවත් රුචියෙන් තේරුවත් අනුස්සතියෙන් තේරුවත් දිට්ඨි නිජහනක්කන්තියට ගියත් ආකාර පරිවිතක්කට ගියත් උඹ දිනලා තෝරගන්න දේ තුල සත්‍ය නැති වෙන්න ඉඩ තියෙනවා කියලා බුදුහමෝ භයානක අනතුරුන් කියවීමක් කරනවා උඹ හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන දේ තුළ සත්‍යය තියෙන්න පුළුවන්. එහෙමනම් අපි දිනනොයි කියලා කියන්නේ මොකද්ද? කිසිසේත්ම සාතිකයක් නෙවෙයි. අපි තිබුණටත් වැඩිය මනස පටු කර ගැනීමක් අන්න ඒකට හිත ඉතාම සාර්ථක කරන්නේ මේ සංස්කාර හරහා. සංස්කාර කවදාකවත් විඥාණයට එන දේ පෙන්වන්න දෙන්නේ නැහැ. ආස්වාද ප්‍රසවාසය දිහා බලනකොට ගොරෝසු ආස්වාදය හොඳයි, සියුම් එක හොඳ නැහැ කියලා කියනවා. ඈත තියෙන ආස්වාදය හොඳ නැහැ, ළඟ තියෙනක හොඳයි කියනවා. එහෙම නැත්නම් ඇතුළත දැන් ආශාස හොඳයි පිටතට ගියොත් හොඳ නැහැ කියලා හිතනවා. ආශාස ගොරෝසුට මැද ටික පේන ටික විතරයි හොඳ එන්නේ ඉස්සල බලහින්න එක ඒක ඕනේ නැහැ. ගියාට පස්සෙත් ඒ ගියාට පස්සේ හරි ගෙවෙනව බලහින්නවා ඒව නැහැ. වගේ අපිට දී ඇති ආශාස ප්‍රසාසයේ 11 ආකාරයකින් සංස්කාර ධර්ම පෙන්වන්නේ පහයි. ඊතරු හයම වැරදිලා භාවනාව කැඩිලා සතිය කැඩලා ගිහලා අපි තිකස්සනවා. ඒ නිසා කදාකත් ආශාර ප්‍රසවාස 11 ආකාර දැක ගන්න ලැබෙන්නේ නැහැ. මොකද මේ සංස්කාර පැහැය වෙන හින්දා. එයා පැනලා කියනවා අද බුද්ධ පූජාට මේක එපා. මේ මට එම්බිරිසාව. ඒ නිසා අපි ආනාපානිය අර අකමැති පැති වගේක් තියෙනවා. ඒක සද්ධාවට අහුවෙලා නැහැ, රුචියට අහුවෙලා නැහැ, පොතේ වතේ නැහැ, මොකක් කරේ නිසා. නිසා කොච්චර ආස්වාස්වාස කරත් ඒක දකින්නේ. දකින්නේ නැති තාක්කල් අපිට අඩු ගානේ මූල කර්මස්ථානේ ඇති හැටි දකින්න බෑ. අන්නේ සකස් කිරීම ඒකට කියන්නේ සංස්කරණය කියලා. මේක තමයි සංස්කාර සංඛාරස්කන්ධේ කරන්නේ අපි හිතනවා ඒක අපි වෙනුවෙන් විශාල කෘත්‍යයක් කරනවා කියලා. අපි වෙනුවෙන් තෝරනවා කියලා. මොකද කරන්නේ? ඇත්ත සමස්තය ප්‍රകൃති වශයෙන් පෙන්වන්න දෙන්නේ. ඒක නිසා මේ හැඩ වැඩ ගන්නලි ආලවට්ටම් තියෙන දේ තියෙන විදියට තියන්න තෝ පාවිච්චි කිරීම නිසා අපි කරගන්න දේ හානිය කවදාකවත් ඉතින් අපි හිතන මේ අපේ නිර්මාණශීලීත්වය නිසා අපි මේ පොඩ්ඩක් මේක හැඩ වැඩ කරයි කියලා. අපේ ප්‍රගති ගතිය නිසා අපි වඩා හොඳ කැලල තේරුවයි කිය. නමුත් වෙන්නේ මොකද්ද? දැන් අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ දන්න දෙයක් තමයි ওই රිලව වඳුරක් ගෙඩියක් හම්බෙච්චාම ඌ පොත්තේ ඉඳලා කාගෙන යන්නේ. මිනිහා පොත්ත ගලවලා කන්නේ. ඌට කැන්සර්. ඊට පස්සේ පොත්ත විතරක් හදලා බනනා ෆයිබර් කියලා වෙනම විකුණනවා. පොත්තේ තියෙන ෆයිබර් ටික ගන්න ටැබ්ලට් එකක් හදලා ෆයිබර් නැති වෙනවනේ. පොත් ඇරලානේ කන්නේ. Apple fiber ඉතින් වඳුරෙකුට රිලෝඩ් කැන්සර් නැහැ. මොකද උ දීපු ගමන් කනවා. උ කන්න පටන් ගන්නකොට පැංගිරි ටිකයි, තිත්ත ටිකයි පොත්තෙන් පටන් අරගන්නේ. ඉතින් අපේ අම්මා ඉන්න කාලේ කියනවා උද්දට කනකොට උඩින්ලා පල්ලෙහාට කාපන්. පැපෝල් කෑල්ලක් කනකොට උඩින්ලා පල්ලෙහාට කාපන්. අඹ ගෙඩි අටින්ලා උඩට කාපන්. එතකොට මුළු එකම කනවා. අපි එම නෙමෙයි කරන හොඳම කෑල්ල කාලා අර විසි කරන්නේ මොකද්ද? දියවැඩියට අදාළ බේත් ටික. ඒක ලියවලා පොලිමේ යනවා දොස්තර හම්බෙන්න මේ ඩයබටික්ස් ප්‍රෙෂර් ගෙදර ගිහලා ආයෙත් කන්නේ අරක බයි. ඉතින් ඒ වගේ අපි හිතනවා ඒක මේ ෆුඩ් සයන්ස් කියලා. මේ ආහාර විද්‍යාව, පිස්සු විද්‍යාව ඔය කියන දෙයක් අහකට පස්සේ මොකක්වත් නැහැ. එහෙමනම් ඔය රිලවුන්ඩ වඳුරන්න වෙනම පොලිමත් තියෙන්න බෑ කැන්සර් වලට හොස්පිටල් එකේ. එක එක්කත් ලෙඩුත් නැහැ. ඒ රිලවුන්ට දොස්තරලා වෙන තරම් පිස්සුවකුත් නැහැ. ඒ නිසා මේ ඇති හැටිය ප්‍රകൃතියට යන්නේක තමයි මහානකම කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. කැලියට ඵලයන්. ඉහිල්ලෝ තියෙන වතුරත් එක්ක තියෙන හොලගත් එක්ක තියෙන ගහේදී කාගෙන හිටපන් මොකක්වත් වෙන්නේ දැන් මේ නව තාක්ෂණය මොකද්ද කරලා තියෙන්නේ? එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් වලින් අපි මොකද කරන්නේ? රැපල් ගෙඩිය වොත්ත ගලවලා දාන එක. කෙසේ ගෙඩිය වොත්ත ගලවලා දානවා. පැපල් ගෙඩියක පොත්ත කනවද කවුරක්වත්? පැපෙන් කියලා ඊට පස්සේ කොච්චරක් වියදම් කරනද වෙනම දිරවන්න ගන්න. පැපෙනේ මේ සම්පූර්ණ මස් දිරවීමේ අවශ්‍ය කරන එන්සයිම් එක තියෙන පොත්තේ. ඒ නිසා අපි අම්මලා කරන්නේ මස් වෙනකොට පැපල් කැල්ලක් දානවා. පොත්ත ගලවලා දැම්මම පස්සේ මොකද්ද ඔක ඇති වෙන්නේ? අනිත් වගේ මේ ඇත්ත ඇති හැටි මේ තියෙන විදිහේ බාර ගන්න බැරුව අපි කරන ඕන මාන මට්ටමක් වේවා. ඕන සකස් කිරීමක් වේවා. මේවට මේ සමාජයේ කිව්වට මේක නිර්මාණශීලීත්වය සහ ප්‍රගතිය කියලා බුදුහාමුදුරන බේනවා මේ මිනිස්සයා තමන්ට අත්‍යවශ්‍ය කොටසම ලොකු දැනුමක් කියලා අයින් කරලා අර කුණු කන්දලේ කාලා අර තිරසම් මට්ටමේ ඉඳලා මෙහාට ඇවිල්ලා ලැබිච්ච දැනුම මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හෝල්ස් හෝල් ෆුඩ් මොකද්ද මන් දන්නේ ඕ සම්පූර්ණ ආහාරේ ගන්නවනම් තඹපුහලේ බතයි මේ අනික් බත බතේ වෙලා දෙන නිවුඩ නැහෙනේ තඹපුහලේ නිවුඩ ඇතුළට ගියාට පස්සේ ඒක විශේෂ ආහාරයක් තියෙනවා අන්න වගේ ස්වභාවික දෙයට යන්න දෙන්නේ නැතුව අපි මේ වනසන දෙයට අපි තම තාක්ෂණයේ කිව්වට ඕක මේ සංස්කාර ස්කන්ධයේ විසින් මානවයත් එක්ක දිගටම ආපු දෙයක්. අපිට කවදාකවත් තියෙන දේ ඇති හැටියට කැමති නැහැ. ඒක තමන්ගේ තාලට හැඩ ගස්ස ගන්න ඕනේ. ඒ හැඩ ගස්ස ගත්ත ගමන් ඒ තමන්ට අදාළ දුක් ටික තමන්ට අදාළ චිත්ත පීඩා ටික තමයි සකස් කරන්නේ. අපි කවදා හරි ආස්වාද ප්‍රසවාසයේ එන විදියට මුණ දුන්නොත් එතෙන් භාවනා කරනකොට එන උණුසුම සිසිලස කම්පන චංචල ගතිය වලට කිසිම වර්ගීකරණකින් තොරව අනුන්ගේ දෙයක් වගේම බලන්න බලන්න එක චිත්තක්ෂණයකට මොන තරම් සෑහළුවද හිට වෙන්නේ. ආන්න ඒ දේ මේ අවුල් කරන මේ සංස්කාර තන්නේ කර විඥානේ පාලනය කරනවා. විඥානේ නේ හැම තොරතුරම ෆිල්ටර් වෙලා එහෙම නැත්නම් පෙරහනකට ලක් වෙලා යන්නේ පෙරහන සංස්කාර. ඒ නිසා ඒ සංස්කාර ස්කන්ධය දැනගන්න නම් අපි මේක අනුංග දෙයක් විදිහට බලන්න ඕනේ. පූර්ව නිගමන වලින් තොරව බලන්න ඕනේ. සතිය කියලා සෑම දෙයකටම සමාකාර සමාකාර දර්ශනයක් ඇති කරගන්න ඕනේ තෝරන්න එපා. තේරීම හර අනිවාර්යයෙන්ම තෝරගන්නේ දුක. සියල්ල එන්න ඇරියොත් ඒක හැම වෙලාවෙම කරන්න පුළුවන් දෙ කියන ප්‍රශ්නේ එනවා. නමුත් මේක පරිේශන මට්ටමින් කරත හැකි. සියල්ල එන්න ඇරියොත් එතන එකක් සහතිකයි ආතතිය නෑ. අසහනි නෑ. සියල්ල එන්න දුන්නොත් ඕනම චිත්තක්ෂණයක ආතතිය නෑ. අපි කරලා තියෙන අර කොටසක් අරගෙන ඒක මගේ රුචිය, ඒක මගේ මනාප, ඒක මගේ ශද්ධාව කියලා මිරිකලා අල්ලගෙන ඊට පස්සේ ආතතියකට යනවා. ඒක නිසා අපි ඊයේ විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාදී මතක් කරපු විදිහට විඥාණයෙන් පරිබාහිරව මේ චෛසික වලට ඉන්න පුළුවන්ද? එහෙම නැත්නම් නාම ධර්ම කියනකොට ඒ නාම ධර්ම කියනකොට අනිවාර්ය විඥානේ ඉන්න ඕනද කියන එක තේරෙන්න නම් මෙන්න අමරූපච්ච විඥානං කියන දේ දැකලාමදී ඒකේ තියෙන ජවයේ ආවට පස්සේ ඒ වේගය හරහා ඒ ජවයේ හරහා ඒ වටා පිටාවේ ගොඩනගෙන ඒ විද්‍යුත් චුම්බක ශේස්ත්‍රය කැලිවෙන් කෙරුවට පස්සේ දකින්න බෑ. ඒකේ Javaෙදිම විතරයි පේන්නේ. ඒ නිසා සරුවචාන් සඳහන් කරලා තියෙනවා මට මේකට නිදර්ශනයක්වත් දෙන්න බෑ කියලා. නමුත් යෝගාවචරයට ඒකට කියාපාන්න බැරි වුණාට භාවනා කරගෙන කරගෙන කරගෙන කරගෙන යනකොට ඒ සති සමාධි හොඳටම එල්ල වෙලා විශේෂයෙන්ම ඒක මම මේ අවධාරණය මතක් කරනවා ගත්ත අරමුණ ආරම්භනේ ගෙවිච්ච වෙලාවේ ලිංගේ ගෙවිච්ච වෙලාවේ ආකාරය ගෙවිච්ච වෙලාවේදී ඒ රූප ධර්මයන්ගේ ලීන භාවය, සංගවිච්ඡ භාවය එනකොට නාම ධර්මයන් රඳන්න බැරුව අන්න ඒ දෙක වෙනකොට තමයි විඥානයේ ප්‍රතිෂ්ඨාව නැති වෙලා යන්නේ. අපි ඒකට අභීතව මූණ දෙන්නයි මේ සංස්කාරවල තියෙන භයානක මේ නපුර එහෙම නැත්නම් නාම රූප විඥාන දෙකේ තියෙන අතිනත ගන්න ස්වરૂපය පිළිමඳ දැනුමක් ඇතුව චින්තාමය ඥානයක් ඇතුව ඔන්නෝග සීතල වෙන්න අරින්න ඕනේ. සීතල ඇරියට පස්සේ තමයි තේරෙයි මේ විදිහේ ප්‍රයත්නයකින් තොරව මේ වගේ දැනුමකින් තොරව අපි ගත කරන සාමාන්‍ය ජීවිතය අපිට කවදාකවත් ඒක තේරුම් ගන්න බෑ ඒක හරියට කියනවනම් වැඩ කරන ජෙනරේටරයක් විනාඩියට 1500ක වාරයක් කරකෙද්දී අපි ඒක හදාරන්න හදනවා වගේ කරන්ට් එක වැදිලා නතර වෙනවා ඒ මැෂින් එක නතර කරන්න නම් මැෂින් එක හදාන්න මැෂින් එක නතර කරන්න ඕන මොකද මේ 230 කරන්ට් එක එනවා 1500ට කරකිනකොට අනිතික කෑම් එකක් වැඩ කරනකොට දකින්න බෑ 1500 1500ට වැඩ කරනකොට ප්‍රතිරෝධයක් පේන්නේ වලාකුලක් වගේ වෙලාවක ඒ නිසා ඒක වැඩ නතර කරන්න ඕන නතර කරුවට පස්සෙත් දැනුමින් යුක්තව කෙරුවොත් හැම වෙලාවෙම එන්ජින් එක නතර කරලා තියන්න ඕනේ ඊට පස්සේ වැඩ කරනකොටත් හිතා ගන්න පුළුවන් මෙන්න මෙහෙම වැඩ කරන්න කියලා. ඒකයි මේ පටිච්චසමුප්පාදයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. පටිච්චසමුප්පාදේ දන්නේ නැත්නම් මේ හේතුම අපි වග වෙනවා. බුදුහාම කියන මේක උඹ කරපු දෙයක්වත් නෙවෙයි. නයිදං අත්ත කතම් බිම්මං පරං කතම් නෙවෙයි නයිදං පර කතම් අගහං හේතුම් පටිච්ච සම්භූතං හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ හේතු බංගා නිරුද්ධති. ඒක වෙනකන් ඉවසගෙන හිටපන්. ඒ ඉවසීම තමයි ඇත්තටම ඔක්කොගෙම නැත්නම් අපි කියන ගත්ත පදේ හැටියට කියනවා සංස්කාරයන්ගේ උපේක්ෂාව තමයි අන්තිම ඉහෙළම දේ. ඉතින් මේකට මම අපි කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම මැදමාවත ආර්ය අෂ්ටාංගික මාර්ගය හැමදේම කරන්න මේකෙන් ඒ නිසා අපි මේ කරගෙන යන වැඩවලදී මොහොතක් මොහොතක් පාසා අපි කොච්චරක් ඒකට ළඟ වෙනවද කියලා නම් කියන්න බෑ. මොකද එයාට තේරෙන්නේ නැහැ. ඔව් කවදා හරි ළඟ වෙච්ච දවසේ තේරෙයි ඒ වැඩි රාශි හරහා තමයි ඉතින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට සතුට වෙනවා. ඒ කරපු ආයෝජනය ගැන. ඉතින් ඒ වගේ ඒ ප්‍රතිඵල ලබන්න ඉස්සර වෙලා ඒ වැඩේ කරන එක්කනට කරගෙන යන වැඩේ සාධාරණීකරණය කිරීමක් අගේ ආඩම්බරය කිරීමක් බනහනකොට සිදු වෙනවා. ඒ නිසා අද ධර්ම දේශනාවත් තම තමන් මේ කරගෙන යන වැඩවලට සාධාරණීකරණය කර ගැනීමට ශ්‍රද්ධාවාදී දේවල් වඩා ගැනීමට ධෛර්යය වඩා ගැනීමට සතිය වඩා ගැනීමට සමාධි ප්‍රඥා වඩා ගැනීමට ඒකාන්තෙන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා නතර කරනවා. සියලු දෙනාටම තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා